සියලු දෙනාටම දරුවන් සරණයි අපේ අපේ අද අපේ වැඩ වැඩ පිළිවෙලේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ ඉතින් අපි මේක නම් කරලා තිබුණේ කමඨාන් සුද්ධ කරන වැඩ පිළිවෙලක් කියලා. ඉතින් මම ඉදා කියපු විදිහට මේකේ ධර්ම සාකච්ඡාවේ මහා ලොකු වෙනසක් නැහැ. නමුත් මම ඉදා මතක් කරා වෙනසක් සඳහා වෙනසක් වෙනවා නම් කාරණා දෙකක්. අපි මේ කමඨාන් සුද්ධ කරන දවසට සාමාන්‍ය සුත්‍රමය ඥානි සඳහා ධර්ම මාතුකා ගන්නේ නැහැ. තමතරන්ගේ භාවනා උපදේශ නැත්නම් භාවනා විස්තර ඉදිරිපත් කරලා සාකච්ඡා කිරීමක් කරන්නේ. ඒ නිසා ඒ භාවනා තොරතුරු ඉදිරිපත් කරන කෙනා අකමැති නම් රෙකෝඩ් කරන එක අපිට ඒක වළක්වන්න පුළුවන්. ඉතින් ඒක ආගත් විශේෂ අකමැත්තක් නැත්නම් පොරොදිනක් කියනවා කියලා හිතෙනවනම් රෙකෝඩින් වෙන්න යන්න දෙන්න පුළුවන්. ඒක නිසා මේ පටන් ගන්න ඉස්සෙල්ලා මම කැමති කවුරු හරි දැනට වාර්තාගත වීම ආරම්භ කරලා තියෙන්නේ. ඒකට විරුද්ධතාවයක් තියෙනවා නම් අපි ඒක නතර කරමු නැත්නම් විරුද්ධතාවයක් නැත්නම් අපේ මල්ලිකාට මතක් කරනවා ප්‍රශ්න සභාගත කරන්න. පියවරෙන් පියවරට විස්තර කළොත් ආසස් බසසේ මුලබඳක් බලනවා කියලා කියන්නේ රත්පත්තාන සූත්‍රයෙන් බලන තුන්වෙනි පියවර වගේ. ඒ කියන්නේ ඉස්ලාම සතු වස සති සතු පස සති කියලා ආසස් බසසේ මුණට මුණ දාලා ගන්නවා. ඊට පස්සේ ධික බව කෙටි බව බලනවා. බලලා හොඳටම ආසස් බසසේ සංසිඳනට පස්සේ ආසස් බසසේ සංසිඳනවා කියන්නේ tempat උනට පස්සේ ආම්බාන් වුණාට පස්සේ කීකරු වුණාට පස්සේ මුළු බැලක් බලන්න. ඒ බලනකොටම ඔක්කොම විස්තර හම්බ වෙන්නේ එක කොටසක් ඉස්සලා බලනවා. ඒකෙදී නිකන් උපදෙස් දෙනකොට කියන්න පුළුවන් ආරක්ෂාකාරයෝ ආශාසී මුල ප්‍රසවාසයේ අගත් බලන්නේ කියලා. මොකද ආශාසී අගසා ප්‍රසවාසයේ මුල බොහොම ඉක්මනට සිද්ධ වෙනවා. ආශාසී වරචිකම ප්‍රසවාසයේ පටන් ගන්න ප්‍රසවාසයේ එමීට ගෙවිලා. ඊට සීගාට ආශාසය පටන් ගැනීමත් බලන්න පුළුවන්. ඒ නිසා මේක ආරම්භයේදී හොඳයි. හැමෝටම සමාකාරව මුලමඳක් වෙන්නේ. මේකෙදී තව විදිහකට මේක කියන්න පුළුවන්. මුල හොඳට දකින්න කෙනා මැදයි යගයි දකින්නේ. මැද හොඳට දකින්න කෙනා මුලයි යගයි දකින්නේ. අග හොඳට දකින්න කෙනා මුලයි මැදයි දකින්නේ. ගොඩාක් වාරයක් බලලා බලලා ඒ එක එක වෙලාවල දැකපුවා චින්තාමය ඥාණයෙන් තමයි ගොඩ ගහලා මුලමදාව ඔක්කොම දැක්කයි කියන ප්‍රකාශය කරන්න පුළුවන්. ඒ නිසා එක එකනාගේ භාවනා මට්ටම් එහෙම නැත්නම් ඊනාපු උපනිෂේ සම්පatti දුචාරික අනුව තමයි පේන්නේ. ඒ තවත් පැත්තකින් සර්වචනාංශේ පෙන්ලා දෙනවා මජ්ජිසූත්‍රයේදී පළවෙනිම වැද පේනවා. ඊගාට මුලයි මැදයි පේනවා. ඊට පස්සේ මුලයි මැදයි අගයි පේනවා. ඒක ආධුනිකයා මැද බලනවා, මැද දකිනවා. ගුරුවරයා එතකොට උනන්දු කරනවා මුලත් එක්ක මැද බලන්නේ කියලා. ඒක දෙවෙනි පියවර. ඒක බලපු එක්කනට අග නොබල ඉන්න බෑ. අර හිත සිවුම් වෙනකොට මුල බලපේ කරන අග පේනවා. ඒ නිසා මැද මුල අග කියන තමයි ඔකේ සම්පදාන කුල චිත්ත න්‍යාය. එනමුත් ඔක්කොම පේන්නේ නැහැ. මේ ටික හරි බැලීම නිසා ආශාසයේ මුල සහ ප්‍රසාසයේ අග බැලීම නිසා හිතේ සතියේ තීක්ෂණ වීමක් වෙනවා නම් එච්චර අවිවාද ගන්නවා. සතියේ ඒ වගේම අරමුණට කිට්ටු ගතියක් අරමුණට මොහොනට මොහොන දෙල ගතියක් අරමුණ වැඩි වේලාවක් ඉන්න පුළුවන් ගතියක් එනවනම් ඒකපාර එක පියවරක් දැක්කත් ඇති. ඒ දියුණු වෙන්න දියුණු වෙන්න සතිය තීක්ෂණ වෙන්න වෙන්න වෙන්න අරමුණ ලඟ වෙන්න ලඟ වෙන්න අරමුණත් වැඩි වෙලා ඉඳින්න තමයි මුළු චිත්‍රම දැකන්න පුළුවන්. සමහන් මාගේ කයට සිහිය පැවතුවට පැවතුවාට ආයාසයක් නැතුව හුස්ම දැනෙන්නෙම නැත. මේ විදිහටම භාවනා වැඩසටහන ඉවර වෙයිද කියා හිතට බයක් ඇනේ. ඒ ආයාසයෙන් හුස්ම අරගෙන සිහිය පැවතුවා වීමට නම් තරමක්වත් හුස්ම දැනෙනවා. වුවම නම් තරමක් හුස්ම දැනෙනවා. මට හුස්ම ආයාසයක් නැතුව දැනෙන්නේ උපකාරක දෙයක් යාදෙන තේක්වා මට හුස්ම ආයාසයක් නැතුව දැනෙන්න උපකාරක දෙයක් යාදෙන තේක්වා ප්‍රශ්න ඉදිරිපත් කරපු විදිහට මුලයි යකයි පොඩ්ඩක් පටලැවි සහගතයි ඉදිරිපත් කරපේකනාගේ දෝෂයක් තියෙනවා කතා කියනකොට හරියට කියවන්නේ හරියට පළවෙනි එක හරි පළවෙනි වාක්‍යයේ තියෙන ආයාසයක් නැතුව හුස්ම දැනෙන්නේම නැත ඉතින් එහෙමනම් මොකටද හුස්ම පිටිපස්සේ එනවන්නේ ඒ කියන්නේ හොඳටම මූලික උපදේශ ටිකට යන්න. යාඩි වෙලා මොකද්ද එන්නේ කියලා බලන්න මිසක් හුස්ම පස්සේ ලවන්න යන්න එපා. ආයශයක් නැතුව හුස්ම දැනෙන්නේ නැත්නම් මොකටද ආයශ කරන්නේ? මොකටද හුස්ම පස්සේ ලවන්නේ? ඒ නිසා අර මූලික උපදේශ පන්කේ තියෙන විදිහට වාඩි වෙලා සැහැල්ලු බවට සමවිචක බවට හිත තියාගෙන ඉන්න. එතකොට තමයි දැනෙන්නේ මොකද්ද? ඒක තමයි මූල කර්මත්තානේ. ආනාපාන පිටිපස්සේ දුවන්න ගියාම තමයි ඒක නැති වෙච්චාම කනගාටු වෙනවා. ඒකට ආයාස කරනවා. ඒ ප්‍රශ්නේ ඒ නිසා මේ මූලික ප්‍රශ්නේ මේ මූලික උපදේශ පිළිබඳව එතන උපදේශවල තියෙන ක්‍රමානුකූල භාව පිළිබඳව නොසලකලා ඉඳගෙන ඉන්නකේ පට්ටලේ ඉඳගෙන ඉන්නකේ සමතුලිතතාවය එලිසල ඉඳගත්ත ගමන් අර නොපෙනෙන නැදෙන ආනාපානයක් හොයලා වැරදිලා ප්‍රශ්නටත් නගනවා ඒ නිසා මම ඉල්ලා හිටිනවා වාඩි වෙලා ඉන්න බැරිද කියලා බලන්න කිසිම අරමුණක් නැතුව. ඉන්නකොට මොකද්ද එන අරමුණ ඒක ගන්න අරමුණ කියලා. සත්පත්තලව සමමුතිකව සමතුලිත වාඩි වෙලා ඉන්නකොට දැනෙන දේ තමයි අරමුණ. ආනාපාන පිටිපස්සේ මේ මේ ඉන්න ඔක්කොටම සමසේ ආනාපාන දැනෙන්නේ නැහැ. ඒක ගත්තොත් අසාධාරණයි. නිසා මේ අරමුණ මොකද්ද කියලා පටන් අරගන්න එතනින් එතනින් ගියාම කිසි ගැටලුවක් එන්නේ නැහැ. ඒ නිසා ඍජු භාවයේ සරල භාවයේ හානි කරගන්න නැතුව ගියොත් භාවනා ගමනේ මඟ දිගට ගැටලු නැහැ. මේ විදිහට නැති එකක් හෙව්වොත් ඔය තියෙන එක ප්‍රතික්ෂේප කරුවොත් අනිවාර්යයෙන්ම ඇඟ දඟ වැටෙනවා. ඔළුව දඟ වැටෙනවා. ඔළුව නිකන් හරි ටෙන්ෂන් එකකට එනවා. අපි මේ භාවනා කරන්නේ ටෙන්ෂන් එක බස්සන්නයි. ඒකක් ඔළුවට දාගෙන ආයෙත් ටෙන්ස් කරන්න ගත්තොත් ආය ආතතිගත කරන්න ගත්තොත් ඇඟයි පිටයි භවනාට ද්වේෂ කරනවා. භවන ඇඹුල් වෙනවා. භවනාට කාටද වරෙන් කරපන් කියලා කියන්න බෑ. ඔය තමනුත් ඉන්නේ වෙහෙසකදී. ඒක නිකන් මේ වැරදි බෙහෙත පාවිච්චි කරලා බෙහෙත ලෙඩ වෙනවා. ඒ නිසා කියන්නේ හොඳට වාඩි වෙලා ඉන්න බලන්න. ඒකම භවනා. ඒ වාඩිලා ඉන්නකොට මොකද පේන්නේ? කර්මානුරූපෝ දයෝපගත ඒක තමයි අරමුණ. යෝජනාවක් විතරයි එහෙම ඉන්නකොට ආනපනෙ පේන්න පුළුවන් කෙනෙක්. ඒක අනිවාර්ය කරගන්න යන්න බෑ. පින්දි නැතිලි වෙන්න පුළුවන් නැත්නම් ඉන්න බව වෙන්න පුළුවන්. ඒ තුනටම තියෙන සමාන වටිනාකම. එනිසා ඉදිරියට පාස් ප්‍රශ්න යන්න ඉස්සෙල්ලා මට ඉස්සෙල්ලාම හම්බුනේ ඇහුනේ වැරදිලා මල්ලිකාගේ දෝෂයක් නෙවෙයි මට ඇහුනේ ආයාසයෙන් තොරව සිද්ධ වෙනවා කියන එක කරන්න බෑ කියන එකයි තියෙන එකට ඒක උත්තරේ ඉච්චරයි. අපි යන එක ප්‍රශ්න. ඒ ඒ ප්‍රශ්න කරු මම මේ දෙන උත්තරේට එකඟ නැත්නම් නැත්නම් වෙන මොනවද ප්‍රකාශ කරන්න තියෙනවා නම් මම සාදරයෙන් ආරාධනා කර සිටිනවා. ඒ පිළිබඳව විස්තර සපයන්න. එතකොට අපිට පුළුවන් ඒක දිගේ ඉදිරියට සාකච්ඡාව ඉදිරියට දෙබස පාත්තයි. එහෙම කවුරුහරි ප්‍රශ්න කරලා ඉදිරිපත් වෙන්නේ නැත්නම් අපි ඊගාව ප්‍රශ්නයට යනවා. ගෞතම ස්වාමීන් වහන්සේ භාවනා කිරීමට පටන් ගත් පසු තනිව විසීමට වැඩි කැමැත්තක් ඇත. දරුවන්ගේ පවුලක් සිටින මට මේ අවස්ථාවේ අත්හැර නොදැමීමට තීරණය කර ඇත. මේ කටයුතු දෙකම සමතුලිතව කිරීමට අවශ්‍ය උපදෙස් කරුණාවෙන් කියා දෙනු මැන. පණිවිඩ ඉස්සලම ආව හම්බුණා නම් <laughs> නැවෙද මොකක් හරි තීන්දුවක් ගන්න තිබ්බා. මේකෙන් බැලලා පස්සේ ගමුක ප්‍රශ්නේ. දැන් මේකේ බලනකොට පොදු කෙනෙකුට වෙන්නේ භාවනා කිරීම නිසා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියන එක. අන්න ඕක තමයි අපි වග බලා ගන්න ඕනේ. අපි භාවනාව ගන්නේ නැත්නම් මේක අපි කරත්තේ චරිතර ගන්නවට එන්ඩ්‍රොතෙල් ටිකක් දාන්නේ ලිහිසි භාවයක් ඇති කරගන්න. එන්ඩ්‍රොතෙල් එක්ක නියට වැලි ටිකක් දැම්මොත් කැපීම වැඩි වෙනවා. ඒසයිට මොන දේ හම්බුණත් බාධාවක් නම් වීජික කරන්න. කණ්ඩෙපා. ඕක නෙමෙයි භාවනාව කියන්නේ. ඒ නිසා අපිට තේරෙන්න ඕනේ භාවනා කරගෙන යනකොට වෙනද නොදෙනිච්ච වෙහසක් දැනෙනවද දුක සත්‍ය කියන්නේ. ඒක දරුවන් හේතු කරගෙන ඉන්නේ මේ තියෙන්නේ මගේ හිත සංවේදී. මන්ට මේක දැනුන්නේ නැහැ ඉස්සරහ. දැන් දැනෙනවා. මගේ ජීවිතේට කැමැති. මෙතෙක් කල තිබුණ දේවල් පවා මට වෙහෙසකට දැනෙනවා ඒ දරුවන්ගේ දෝෂයක්වත් කෙලෙසක් අන්සන්නේ හිතේ සංවේදී භාවය වැඩි වීම. ඉතින් හිතේ සංවේදී භාවය වැඩි වීම හොඳයි. එතකොට මේ සංවේදී භාවය ඇති කරන දේත් එක වෛරති කරවෝ සම්පූර්ණ වැඩියමක් කරනවා. ඒක නිසා මතක තියාගන්න අපිට භාවනාවකදී යමක් පේනවා. යමක් වැටෙනවා. මේ මොන වැටෙන දේ හරි පේන දේ හරි ප්‍රශ්නයක් වෙනවා නම් ඒ කියන්නේ එයාට උපකරණත් එක්ක වැඩ කරන්න දන්නේ නැහැ. උපකරණ වලින් කතා කොට ගන්න. ඉතින් හොඳට මට තේරෙන්නේ භාවනා කරපු නිසා වෙනදා නොදෙනිච්ච විවේක රසයක් ගන්න තියෙනවා. වෙනදා බාධාවක් වශයෙන් නොදෙනිච්ච දෙයක් බාධාවක් වශයෙන් දැනෙලා තියෙනවා. හැබැයි බාධා කරන කච්ච වෙනස් වෙලා නෙවෙයි. ඒකේ සංවේදී භාවය වැඩි වෙලා. ඒක සංවේදී භාවකදී මේ දැනගන්නේ දැන් අර ගන්නවා අර ගෙදර දරුවොත් එක තරහ වෙනවා අල්ලපු ගෙදල් එක තරහ වෙනවා ඒ නිසා හිත ඔයිට වැඩිය සියුම් වුණොත් ඔයිට වැඩිය අමාරු වෙනවා එනිසා හොඳට දැනගන්න භාවනාවේ ප්‍රතිඵල කියන එක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි නමුත් ඒ ප්‍රතිඵල හරියට කියවගත්තේ නැත්නම් හරියට ඒක දෘෂ්ටියට දාගත්තේ නැත්නම් ලැබෙන ලැබෙන දේ කපා ගන්න එන්නේ අපිට ඔයිට සියුම් ආවුද හම්බ වෙන්නේ ගා සූක්ෂම දේවල් හම් වෙන්නේ. හම් වෙනකොට දැනගන්න ඕනේ මේක කල්තිබුණ දෙයමයි. ඒ දරුවෝ දන්නේ නැහැ, පෞලි ප්‍රශ්න දන්නේ නැහැ, මෙයාට භාවනා කරන්න සබාධා කරන්න ඕනේ කියලා. එදා තිබුණෙත් නැහැ, අදත් නැහැ. සංවේදී භාවය වෙක්කීම දැකලා ඒක අගේ කරගන්න දන්නේ නැති වුණොත් ඒ කියන්නේ අර උංගක් සියුම් උපකරණ එක වැඩ කරන්න දන්නේ නැති කෙනා ඒ උපකරණ ගොඩක් අතට අරගෙන එහෙම මේ කපා ගන්නවා. ඒ නිසා හොඳට බලන්න මේකේ පැහැදිලි පැත්ත මම දැනගැනීම සඳහා මම කියවපු කැලලක් කියන්න සතිය පිළිටවන්න ගියාට පස්සේ ඕන කෙනෙක්ගේ ලකුණු හතරක් කියලා. ඉරිටේෂන් නුරුස්නා ගතිය, ෆෝල් ෆයින්ඩින් අනුන්ගේ දොස් දක්ෂින ගතිය, self criticism තමන් ගැන තමන් දෙස් දෙන ගතිය, pedantic. ඇයි මේ ලෝකේ ලස්සනට අකුරට වැඩ කරන්නේ නැත්තේ? ඔය ප්‍රශ්න හතර සතිය දාපු ගමන් එළියට එනවා. මොකද හේතුව මේක ඉස්සලා අපි අසතියෙන් ඉන්නකොට ඉරිටේෂන් එනකොට වෙන මොකකින් හරි වහන. එනකොට බලනවා මොනවාරි බල්ල වහලා දාන්න. දැන් සතිය ආවට පස්සේ ආපු ඉරිටේෂන් එකේ වහන්න බෑ රිද්දවල යන්නේ. අනිත් එක සතිය පිටවන්න ගියාට පස්සේ අපිට අවශ්‍ය කරන විවේකී අපිට අවශ්‍ය කරන සාන්ත භාවය දෙන්නේ නැති වෙච්චාම අනුත්යයේ දොස් දකිනවා. අල්ලෝගෙට දොස් දකිනවා පොඩි එකාගේ දොස් දකිනවා රේඩියෝගේ දොස් දකිනවා ටෙලිවිෂන් එකේ දොස් දකිනවා ඒ වගේම තමන්ට දෙස් දී ගන්නවා මෙද්දකින් බඳින්න තුයි කියන ධර්ම කියලා හිතෙනවා දැන් බැඳලා කරන්නේ භාවනා කරනවා ඕක තිබුණානේ ප්‍රශ්නයක් නැතුව ඊට පස්සේ හිතනවා ඇයි මම භාවනා කරන නිසා ලෝකයා මම ඉඳගත්තාම පවන් සලන්න එන්නේ නැත්තේ මයිලාවට මේ හතරම භාවනාවේ දියුණුවක් ලක්කන ලකුණු හතරක් ඕනෙම කෙනෙක් මේකෙන් කරදර ගන්නවා. ඒ කියන්නේ බෙහෙත වදින්න පටන් ගන්න දැන් තියෙන්නේ. පිළ වදිනකොට irritation, fault finding, uh, self criticism and pedantic nature එනවාමයි. ධර්ම සාකච්ඡාවකදී අපි කියන්නේ ඕක තමයි මටත් ඕක ආවා කරන්න දෙයක් නැහැ. යම් අරගෙන යන එකයි තියෙන්නේ. එකක් මං සාතිකයක් දෙනවා එකක්වත් දරන්න බැරි මට්ටමට ඉන්නේ. ඒකයි එතන තියෙන සාතිකව දැනෙන වෙන්දරිය හොඳට සංවේදී වෙනවා. හැබැයි මේක මේක මෙතේ කලු කාගෙන හිටියනේ. දැන් ඊමට දැනුමකුත් ඇතුව සතියකුත් ඇතුව සංවේදීවකුත් ඉන්නවා. දැරීමට බැරි මට්ටමට කවදාකවත් වෙන්නේ නැහැ. හැබැයි වෙන්නට වැඩිය ඒවා දිතුනන ගතිය වැඩි. ඒවා හයිලයිට් වෙනවා. රිසොලූෂන් එක වැඩි වෙනවා. රිසොලූෂන් එක වැඩි නම් මේක ප්‍රශ්නයක් නැහැ. ඒක දිවසාගෙන යනෝනේ කාගවත් දෝෂයක් නෙමෙයි. හිත කියනවා කාටද දොස් පකින්නද? එතකොට කැකිල රජුගේ කතාව අහලා තියනවා. කැකිල රජුගේ මන්ත්‍රීතුමේ කවුරු හරි එකෙක් කල්ලනවා. ඒක තමයි අපේ ක්‍රමයක්. කැකිල රජුට දෙන්නේ නැතුව මේ සත්‍යයේ දියුණුව සංවේදී භවයේ දියුණුව අරමුණු ඉතාම උච්ඡන්නව ආසන්නව පේන ගතිය කියලා හරි පැත්තට දාගත්තොත් පේන අවුරුදු 2600ක් ගියත් සත්‍ය හඳුන්වා දීපු ගාම ප්‍රතිපල සාතිකයි. අද්දුතව ප්‍රත්‍යක්ෂයි. දවස් 6න් 7න් ඕකේනවා. ඉතින් ආඩවදේක හැන්ඩල් කරගන්න බැරි නම් ඇත්තටම ධර්ම සාකච්ඡාවකින් තොරව ඔක ගල්ලවන්න බෑ. කොච්චර බණ ඇහුවත් ඔක හරියන්නේ. කොච්චර සත්පුරුෂයන් ඇසුරු කරත් දැන් හරියට මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. හරියට මේ උච්චන්න වෙලාවෙම උත්තරය හම්බෙන්න ඕනේ. එතකොට තේරෙනවා භාවනා කළා විතරක් හරියන්නේ නැහැ. පැහැදිලි දෘෂ්ටිය තියෙන්න ඕනේ. පැහැදිලි යෝනිසමංස කාර්ය අවශ්‍යයි. පැහැදිලි ඒ අපි කියන එකට මේ විප්ලවීය දැනුමක් විප්ලවීය කල්පනා කිරීමේ ශක්තියක් ඕන. සාමාන්‍යයෙන් පුරුද්දට යන කල්පනා නේ ගමේදී ගිහින් කල්පනාවක් ඕන. ඒකට වෙන වැඩේ දැයි යනවා. ඒක අනුන්ගේ දෝෂයක් නෙවෙයි මගේ දෝෂේ මමයි සතිය පිළිදෙවේ මට සංවේදී බව වෙලා තියෙන අරගෙන යන්නේ ඒකයි. ඒක ප්‍රශ්න කටට බනිනවා ප්‍රශ්න කට විචනය කරනවා වගේ තමයි හිතෙන්නේ උත්තරය අහනකොට. ඒ ප්‍රශ්න කල්ප උත්තර සතුටු ස්තුති කරනකොට උගදේකට මේ ප්‍රශ්න කියාගන්න බැරුව ඉනවා. දැන් ප්‍රශ්නෙත් ඇහිලා උත්තරෙත් හම්බ වෙනවා. ඒක සැරයක් කාලා බෑ මේක. එක පැත්තකින් ගියාට ඊගාට තව පැත්තකින් ප්‍රශ්න මතුවෙනවා. තව පැත්තකින් ප්‍රශ්න එකම තමයි. ඔළුව උසන්නේ යකා එක පැත්ත හැම පැත්තෙම එක එක මොහා විශ්වා විශ්වුන් දාන හැම වෙලාවෙදීම බලන්න ඕනේ. මේකදී මගේ මමයි වගකීම ගන්නෙ ලෝකේ දෝෂයක් නෙවෙයි. තව එන්නේ එන්නේ මේක සංවේදී වෙනවා. සංවේදනක දායක දැඩි හැකි මට්ටම නොදැඩි හැකි මට්ටමට යන්නේ. දරන්න පුළුවන් හැකි මට්ටම පණින්න නිසා ඉවසාගෙන ඉදිරියට යන එකයි තියෙන්නේ. අපි යන ඊගා ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ පරිලංකයට වාඩි වූ විට සමහර අවස්ථාවල තර්සේස් පන්දනේ වැඩි වෙනවා. ඒ වගේම වේදනාවක් ඇති වෙනවා. මේ නිතරම ඇති නොවේ. not a heart patient or not a medication එවැනි අවස්ථාවක කුමක් කළ යුතුද? පිරුවන් කරනවා. ඉස්සෙල්ලා ප්‍රශ්නයයි. ඉස්සෙල්ලා ප්‍රශ්නයයි. ඉස්සෙල්ලා ළමයිගේ බර දැනෙනවා. දැන් ඇතුලේ ක්‍රියාකාරකම් වැඩියෙන් දැනෙනවා. මෙන්න හાર્ට් බීට් එක නතරලා තිබුණා නෙවෙයිනේ. හાર્ට් බීට් එක තේින්න මේ කන්සිලු ගසන්න ගන්නවා. නියාග ගසන්න. ගස ගැහෙන ගතියනවා. නාහේ දෙපැත්තේ, කට දෙපැත්තේ ඇස් කෙවිණි වල නිකන් පල්සේෂන් එකක් එන්න පටන් ගන්නවා. මේක අර භාවනාවේ ජීවුණුකම නිසා, උච්චන්නාසන්නකම නිසා එන්නේ. මේකත් මම කියනවා කවදාකවත් ධර්ම වැඩි මට්ටමට නැහැ නොහිතපු විදිහට එනවා. ඒ වෙලාවෙම ඉන්නේ ඒ මේ කියන්නේ එකලසක් තෙන්න පටන් ගන්නවා. එල්ල වෙන්න පටන් ගන්නවා. එල්ල වෙන්න පටන් ගන්නකොට සාහලනවා. ඒ හරියට මේ වාහන ප්ලේන් එක උස්සන වෙලාව වගේ. පොළොවේ දිගේ ගිහිල්ලා අධික වේගයක් දීලා ත්‍රස්ට් එක දීලා උස්සනකොට මුළු එකම දඩ දඩ දඩ ගාලා ගන්නවා. මුළු ප්ලේන් එකම වෙවුලනවා. ඒකෝර කියන ඔක්කොම තම තමන්ගේ ආසන්ගේ ඉන්නවනේ ගැප්ටන්ට බාර දීලා පැත්තකට වෙන්න ඕනේ. ඇවිදින්න කරන්න යන්න එපා. මොකද බය හිතෙනවා වක්කාර වෙනවා. ඒ වගේ දැන් උස්සන්න හදන්නේ මේක. ඒ උස්සන්න හදනවා මේ වගේ ලකුණු එක්වර පෞලිය ඇයිද සම්බන්ධ කරලා. ඒ නැත්නම් ඔය වගේ ඇතුලේ සෞඛ්‍ය සම්පන්න දේවල්, බාහිර දේවල් තාතිගේ මතකයේ ඇවිල්ලා අනාගතේට කරන්න තියෙන දේවල් ඇවිල්ලා දඟලනවා. ඉතින් ඒකෙන් පෙන්වන්න හදන්නේ දැන් මොකද්ද වෙන්න හදනවා. ඉතින් මේක දහස්වර වුණාට පස්සේ තමයි ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. මේක දරාගෙන යන්න පුළුවන්. මේ පරිවර්තනයකට පරිණාමයකට රූපාන්තරණයකට සූදානම් කරනවා. අපි හිත පසරයි. බය කරනවා. මේකට යන්න දෙන්නේ නැතුව පසරයි. එනකොට වෙන්නේ මොකද? උගුර හිර වෙනවා. ගිලින්නෙත් නැහැ මම අරන්නේ. ඉතින් ඒක ලොකු පෞරුෂත්වයක් ඕනේ එන්න දැනගෙන යන්න ඕනේ මේ වගේ දෙයක් එනවාමයි ඊට පස්සේ ඒකට ගණන් ගන්න නැතුව තමයි මූල කර්මස්ථානේ අසුරු කරගෙන මූල කර්මස්ථානේ සතිය ශ්‍රද්ධාව පිහිටුවගෙන වීර්යයෙන් කරගෙන ගියොත් ඇඟේ වදින දෙයක් මොකක්වත් උතර වෙන්නේ බය වුණොත් පැනික් පැනික් ඇටැක් එක දෙක තුන ඉන්න නැන්ද වෙනවා කැම අරුචි වෙනවා ඒ ලෝකේ අරුචි වෙනවා Tamange ඇඟේ පා වෙනවා ඒ අර අලුත් වෙන්න කැමති නැතිකම නිසා ඇතුලෙන් එන රෙසිස්ටන්ස් ඒ තරම්ම ශරීරයට ආසයි. ඒ තරම්ම පණට ආසයි. ඒක නිසා සාමාන්‍යයෙන් කියන භාවනා කරනකොට ඉඳගෙන සීල මෙනෙහි කරන්න කියලා. සීලක පිළිලා තියෙන්නේ මගේ කයත් මගේ ජීවිතයත් බුද්ධ ආගමට පූජා වේවා කියලා. කාය ජීවිත নিরপেক্ষව ත්‍රිවිධ රත්න පූජා කරන්නේ කියලා. ඊට පස්සේ ඒකට වෙවුලනකොට හිතනවා මේ මම බුදුන්ට පූජා කරලා තියෙන්නේ එනිසා මම ශ්‍රද්ධාවෙන් යනවා කියලා එකයි කියන්නේ. ප්‍රශ්න දෙකම එකමයි. මතුවෙන ඉදිරිපත් කරන ස්වරූප දෙක විතරයි නේද? වෙනස්ලා තියෙන්නේ. අපි යන ඊගා ප්‍රශ්නකට. Mante, uh, the message given by all Buddhas is the absolute purification of the mind. Therefore, all our efforts are to achieve the goal, that goal. Is the Satipatthana Bhavana giving quicker results over the other methods of bhavana to reach our goal? Mm. In the sense, Satipatthana is embracing everything. Uh, Satipatthana itself is introducing in a gradual process. First and foremost, you take your corporeal body, the gross body, the materialistic body as a uh, point of orientation, pivoting point benchmark. And upon that you fix the Satipatthana, you fix the mindfulness. And once you develop, once you come up to a certain anchorage, then feelings naturally come into being. Your painful feeling, pleasurable feeling, and then with the same uh, mindfulness that you have already established, already developed, uh, you apply not only the corporeality but the mentality, first and foremost with the feelings. And the feelings are very demanding. They are very immediate. So, changing from materiality to or kayanupasana to vedananupasana is a kind of another threshold value, another uh, third pass, another stage, another improvement. And when you come up to that and whenever you get the establishment and the equilibrium, then mental factors, the mind, uh, likings and disliking, and the coloration of the mind, emotions, slowly, slowly you become, they become your the new objects on top of the materiality and the feelings. So then again diversify. Mindfulness become multitasking, diversifying. Once that prepared, rest of the all the objects known as Dhammanupassana become your object of meditation. So therefore starting from very tiny dot, ultimately is growing, something like a tree, you get the foliage plant part above the soil and the root system under the soil, so it is growing. Ultimately all embracing when you go to the mm, everything. So this is easily you can explain by holographic explanation in the present day science, holographic understanding it is, each and everything represent the whole, whole represent each and everything. So therefore the Buddha says, at the beginning we have very limited amount of resources. So focus that resources to what is verifiable, gross, prominent. Upon that, let it grow. As the vehicle running, it is charging its own battery. Something like when you are in the meditation, slowly, slowly, your mindfulness also becomes recharged. Battery becomes recharged. It's going to the Vedananupasana feelings, Chittanupasana mental factors, Dhammanupasana is for the world. And uh, uh, one word is asking the quickest method. So don't go for that acceleration. Don't try to be smart. Let the meditation to take its own pace. The only thing you do is facilitating it. Giving the conducive conditions, don't try to accelerate it. For example, if you are uh, giving fertilizer, water, sunlight, air, plant will grow. You can't pull it and enlarge it. Plant, you give the maximum condition, plant grows. You can't accelerate that. You have to be very patient when, as a farmer. Exactly here. So, therefore Satipatthana is known as a Bhikkhu Nanko, one and only way, or sure method. Uh, but within that, many, many diversification are available. But it is safe enough when you are teaching to a group, starting from the Satipatthana, and then they select a specialized according to their own likings and disliking, according to their own personalities, according to their own the habitual formations, uh, different strands develops. So therefore, safely you can rely upon Satipatthana, but that is not the only method. Buddha has multivarious treatments so when we are teaching a group, Satipatthana is the safe method. අරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ ආනාපානි නොදෙනී යන මොහොත සා පසුව ඒ අනිත් බෙදා බෙදා බැලීමට දෙයක් නැත. බෙද බෙද බැලීමට දෙයක් නැත. කියලා ආ කියලා මාර්ග ඵලයක් ලැබීමට අපේක්ෂා කරන අයකුයින් පසුව කළ යුත්තේ කුමක්ද? සම්මාකර පහදා දෙන්න. මේ ඇතිවෙච්ච බෙදන්න කපන්න දෙයක් නැහැ. රූප ධර්ම වලට සමුග වෙන රූප ධර්මයන්ගේ සමුග වෙන ආකාශයට ගිය කෙනෙක් වගේ ඒක ආකාශයේ ඇති කියන දෙයක් නෑ රූප ධර්ම වල නාස්තිකත්වයක තියෙන නැස්චාර්ථකත්ව තියෙන රූප ධර්ම නැති තැන අවකාශයක නිසා අවකාශයට ගියාම අතන මෙතන කියලා දෙකක් නෑ මම මම නොවේ කියලා දෙකක් නෑ හොඳයි නරකයි කියලා දෙයක් නෑ. තෝරන්න දෙයක් නෑ. ඒ නිසා අපි ඒ කියන කිසිම ආවේගයක් ඇති කරන්න ඕනේ කෙලස් මොකක්වත් නෑ අවකාශය. නමුත් අපි හිත කවදාකවත් අවකාශයේ ඉඳලා නෑ. ඒ නිසා යාට නුහුරුයි. උඩල්ල කොට උඩ තිබ්බා වගේ. ඒ නිසා එතන පුරුදු කරන එක අවකාශයේ අනේක එකක් ඊළඟට සීසන් මෙන් එක ඒක හැඩ ගැහෙන එක වශී කරගන්න එක ඒක සිද්ධි කරගන්න එක තව එකක්. මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ අවකාශයට ගියාට ඒකේ ඉස්පාසු වෙන ගතියකින් නෙමෙයි ප්‍රශ්නය වෙන්නේ. ඒක ඉස්පාසු නැති තත්යකටපත් වෙලා තියෙනවා. ඒක ස්වභාවයි. ඒක මෙතෙකල් හරි වැරදි හොඳ නරක මම ඔබ කී කියා තෝර තෝර හිටපු දේවල්. දැන් කිසිම දෙයක් වැඩක් නැහැ. වැඩක් නැති වෙච්චාම දැන් මොකද කරන්න කියලා. දැන් මොකද කරන්න නැතු ඉන්නේ එකයි තියෙන්නේ. නිකන් හිටපන් කියලා කියන්නේ. නිකන් ඉන්න බෑ. ගායේ කඩිගාන කුලප්පුව. ඉතින් කුලප්පුවට තමයි කෙලස් කියන්නේ. ඕ ගායර තමයි කෙලස් කියන්නේ. මොනවා තිබ්බත් කොච්චර දේවල් දුන්නත් ඇති කියම නැහැ. කවදාකවත් අපේ හිත දන්නේ නැති කියන එක. දැන් නම් ඇති තමයි හෙට කොහොමද ගන්න කියලා. දැන් නම් ඇති තමයි බබාට මේක ගෙනියන්නේ කොහොමද පොඩ්ඩක් කියලා. අම්මට දෙන්නේ කොහොමද කියලා. ඒ මොකකින් හරි අර ඇති කරගත්තේ කාම තණ්හාව සංසිඳනට බර තණ්හාව අදින අපි හදවට හිත දෙකින් යන්නේ කොහොමද අතෙන් දෙකින් යන්නේ කොහොමද අම්මට තාත්තට දෙන්නේ කොහොමද කියන අර ඇති වෙච්ච ස්පාසුවත් පටල වෙන්න ඉස්සර වෙලා අදන් වෙන්න ඉස්සර වෙලා ඒ නිසා ඒකට යෑම එකක් අගේ කරන එක එකක් මේක අනිත් පැත්තෙන් කියනවා නම් උත්තාන සම්පදා ආරක්ක සම්පදා කියලා දෙකක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා ගෝ ජීවිතය ගත කරනකොට තලි හම්බ කරන්න දැනගත්තට ආරක්ෂා කරන්න දැන නැත්තම් ආවට කියට වීදම් කරනවා නම් අගුරු හංගනවා නම් ගිහලා වක්කඩේට අරසක කොච්චර හම්බ කරත් වැඩන්නේ. ඒක හම්බ කරනවා. හම්බ කරන්නේ මොකද්ද? විවේකී. හම්බ කරන්නේ මොකද්ද? අරමුණු නැති තැන. ඊට පස්සේ අරස කරන්නේ ඊගාට මොකද කරන්නේ කියලා. ඊගාට මොකද කරන්නේ? අහන්නෙම මේ ඇතිවෙච්ච தත්ත්ව ස්පාර්ශ වෙන හිතක් නැති නිසා. ඉතින් මං ඉල්ලීමක් කරනවා. මේ හිත මෙතන ස්පාර්ශ වෙනකන් ඇති වෙන්නකන් වේදේ. ඉවසන්න. උපේක්ෂාව ඇති කරගන්න. මොනවාක් නොකර ඉන්න පුළුවන් හැකියාව. ඒක සිං සාමාන්‍ය වචනේ කියනවා චේතනා පහළ නොකර සිටීමේ හැකියාව. විසංඛාරගත චිත්ත. අපිට කොහෙන් හරි වේ චේතනාවක් ගන්න. කල්පනා නැත්තම් චේතනාවක් කරගෙන දැන් අපි අදිෂ්ඨාන කරනවා නේ වගේ පිරිසුදු තැන ගියාට පස්සේ කිසිම චේතනාවක් කරන්නේ නැතුව මේ පිරිසුදු තැන සමාදන් වෙලා පිරිසුතන සිද්ධි කරගෙන පිරිසුතන වශී කරන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න මං කියන්නේ ඒක නිවන කියලා. මං කියන්නේ ඒක ඉෂ්ටතනක් කියලා. මේ ඉඳ ඉඳ ඉඳ ඒක පරිණාමයක්. හැබැයි ඒකෙදී මම ඉන්න බෑ. චේතනා කරන්නේ ඉන්න බෑ. අධිෂ්ඨාන කරන්නේ ඉන්න බෑ. වැඩේට බාර දෙන්න තමයි පැත්තට වෙන්නේ. එතකොට වැඩේ කිසිම ඝර්ෂණයක් නැතුව හැලහැප්පාවක් නැතුව යනවා. එතකොට තමයි තේරෙන්න පටන් ගන්න දැන් ප්ලේනේ කෝටර් පයිලට් එක දාලා තියෙන්නේ. ඕනේ නම් අත ගන්න පුළුවන්. නමුත් දැන් මැෂින් එකට බාර දීලා තියෙන්නේ. ලස්සනට වැඩේ. ඒක වෙනම කලාවක්. ඒක ඒ தත්ති දුන්නට මොකද දෙන්නේ ඒකේ ස්පාසු වෙන්නේ හරි වේදකටපත් වෙනවා. ඒ මොකද කෙලස් එක්ක ඉඳලා පුරුදු වෙලා. චේතනා පහල කළ පුරුදු වෙලා. ඔක්කොම අනලා පුරුදු වෙලා. ඉතින් දැන් කියන බුදුසසුනේ මම මෙතන ගෙනත් කියන්නම් දැන් බලපන් විවේක වෙන්න, හුදකලා වෙන්න, විශ්‍රාම වෙන්න කියලා. ඒක නිසා මෙතෙන් යන්නේ නැති කෙනාට කියන්න බෑ. ගියාට පස්සේ එනම් කොහොමක් අවශ්‍යයි උපේ බුද්ධිය අරසා ගන්න. මම හිතනවා මම කියන පරිදි පැහැදිලි කියලා. දැන් ස්වාමීන් වහන්සේ සමතහා විදර්ශනා භාවනා මාර්ග දෙක අතර වෙනස කුමක්ද? ආනාපාන සති භාවනා විදර්ශනාවට හරවන්නේ කෙසේද? ගෞරවයෙන් පහදා දෙන්න. මෙවැනි ප්‍රශ්න මේ වගේ සාකච්ඡාවට මම ගන්නෙ. මේවට තමයි කියන්නේ මූල ධර්ම ප්‍රශ්න. අපි මෙතන සමෝය මුළු දීලා ඉන්නේ සතිය වඩන්නයි. සතිය වැඩි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නගන්න. දාර්ශනික ප්‍රශ්න. එහෙම නැත්නම් මූල ධර්ම ප්‍රශ්න කියන හිතට ගන්න. මේක අපි ගන්නයි කමට අනුසුද්ධ කරන්න. මේ සමථ විදර්ශනා දෙකේ වෙනසක් අවශ්‍ය නැහැ සතිය වඩන්න. විපස්සනායේ සමාධියට දාන ධම්පේ විවසේම අවශ්‍ය වෙන්නේ නැහැ සතිය වඩන කියලා. ඉතින් මේ සතිය වඩනවා වෙනුවට මේ ප්‍රශ්නේ ඉස්සර දානවා කියලා කියන්නේ කරත්තේ ඉස්සර කරන ගුණ වතර දානවා. උනාට රිවර්ස් ගියර් නැහැ. උනාට රිවර්ස් එක නෑ ඕවර්ඩ් එකට විතරයි දැන්ස කැමති නම් උනා ඉස්සර දාගෙන යන්න. කරත්තේ තමයි වටින දේවල් කියන්නේ ගුණ ගුණ. ඒකට ගමන යන්න නම් ගුණ ඉස්සර වෙන්න. නිසා මම කියනවා මෙතන මම හඳුලා දෙන්නේ සතිය ඉස්සරපා. අදට ප්‍රශ්න දෙකටම උත්තර හම්බ වෙනවා. නමුත් සතිය වඩා ගන්න නැතුව ප්‍රශ්න වලට උත්තර දුන්නට ඒ දැනුම ණයට ගන්න එක. Tamanට මං කියන්නේ දැනුම නොවේ කියලා දැනුමක් තමයි. ඒ නිසා මේ වගේ ප්‍රශ්න අහන්න ගියාම වෙන්නේ අපේ සබාවේ අපේ ඔක්කොම කාලේ මූල ධර්ම වලට යනවා. ඒක දහම්පසවල ගිහිල්ලා අහන්න පුළුවන්. දහම්පස පන්තිවල ගිහිල්ලා අහන්න පුළුවන් ප්‍රශ්න. අපි මෙතන ඉන්නේ ඊට වැඩිය මම මම මේ ප්‍රශ්න කරු ආත්කල කතා කරන්නවත් නෙමෙයි යන්නේ. මේ පිරිසක් එක්ක යනකොට මගේ අතේ වගේ කීම තියෙන කොහටද මේවන්නේ කියන එක. මේ ඔක්කොම මූලධර්ම මේකට දාගන්න ගත්තොත් අවුල වෙනවා. ඒ වගේම වැරදි ආදර්ශයක් තියෙනවා. ඒ නිසා කරුණාවෙන් ඉල්ලා දෙනවා ප්‍රශ්න කරද්දී අනිත්‍යයි. ඒ සත්‍ය වැඩිම සම්බන්ධව දුෂ්කරතාවයක් හෝ ප්‍රශ්නයක් කරන ඉදිරිපත් කරනවා. මූලධර්ම ප්‍රශ්න කියලා මම කියන්න ඕන ඔයාලට. ඒව මම වැඩි උනන්දුයි ඉස්සරන හැබැයි මම පටන් ගත්ත කාලේ ගොඩාක් වට උත්තර දුන්නා. මේ වැඩ පොඩි නෑ කියලා මම කියන්නේ. නමුත් පිරිස ඔක්කොම එක තැනකට ඇවිල්ලා හරි තැනකට යොමු කරන්න අනවශ්‍ය දේවල් කපලා හැරලා හරි මොකද කියන්නේ යොමු කිරීමක් අධ්‍යක්ෂණයක් කෙරෙන්න නිසා මම මේ ප්‍රශ්නේ බහා තබනවා. අපි ඊගා ප්‍රශ්න කරනවා. අර ස්වාමීන් වහන්සේ අක්මන් භාවනාවේදී පියවරෙන් පියවර එය මෙහි කරන වාක්යක් වඩා එහි ගති ආයත අවධානය යොමු කර ඇවිදීමක් ඇවිදීමෙන් දැනේ. එහි කිරීමම කල යුතු දේ කරුණාකර පහදා දෙනෙමි නිල්ලමි. සේවන් කරන්න. ඇත්තට වෙණී කරන්නේ නැතුව යන එක තමයි වඩා හොඳ දේ. ඉතින් අර හිත නිතරම ශබ්දවලට වේදනාවලට අරීමේ දුවනවනම් ඒ දුවන හිත අරමුණට ඇද බැඳ තබා ගැනීම උපක්‍රමයක් විදිහට මෙනෙහි කිරීම කරනවා. එතකොට ඇද බැඳගත්තට පස්සේ තමයි අරමුණේ ගති භාව ස්වභාව පෞද්ගලික ලක්ෂණ දක්වන්න පුළුවන්. ඉතින් කාට හරි පෙරකල ඌරුවක් නිසා හෝ ගිය ගාමේ ගති ලක්ෂණ පේනවනම් ආයෙ මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මෙනෙහි කිරීමේ යම් වෙල මේ මේ ගැටි ලක්ෂණ පේන තු හිත පිට ගියොත් ආය ලැජ්ජ වෙන්නත් එපා ආය මෙනෙහි කරන්න. මෙනෙහි කළා ආය අරමුණට ගන්න. ඇත්තට පස්සේ තොරතුරු පේනවනම් මෙනෙහි නොකර කරන එක පහසු වැටෙනවනම් අවශ්‍ය නැහැ. මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ අපේ පොඩි කාලේ අපි පත්‍රය හම්බෙච්චාම පත්‍රය දිහා බලන අපි ලොකපච්චි අපච්චිගේ අයියා ඌ බාලු අප්‍රකෝපච්චි වයින්ෝග කියවනනම් හයියෙන් කියවපන්කෝ කියලා. මොකද උන්ද ඉස්කෝලේ යන කාලේ කියනකොට හත්යෙන්ම කියවනවා. අනිත් ඉන්නකට ඇහෙනවනේ එතකොට ඉන්නක ඇහෙන්නේ. ඉතින් මෙහෙම බලාගෙන ඉන්නකොට බනිනවා. ඇත්තටම අපි කියවලා කියවලා තමයි බලන් කියලා කියවන්න පුරුදු වෙන්නේ. ඉතලා අයනෝ අයිමයිනෝ මයිනෝ කියලා නේද? බහුව දකින්නකොටම තේරෙන්නේ. ඒක නිසා දැන් ඕන්නේ අයිය සම්පත කරන්න. බලනකොටම අකුරු තුන දකින්න මේකෙන් සඳහන් කරන්නේ අම්මා කියන එක දන්නවනම් අයන්න, අල්මයන්න, මායන්න, අම්මා කියන්නේ අපේ තාත්තා කනලවට උගෑණි කියලා අලුතින් කියන්න ඕනේ. අම්මා ගැන අම්මා දන්නව නම් ඕනේ. දන්නේ නැත්නම් බය වෙන්න එපා කොහෙවත්. අපි හිතන දකිස්කෝ යනකොට මේ පිටිපස්සේ ඉන්නේ වැස්ස දහසක් කියලා තුන් දෙනෙක් කියනවා. ඒ කියලා තුන් දෙනා හින්දුවක් කියනවා. මම විතරයි කියේ නැත්තම් මම දන්නව කරලා හැදී. ඒ කියලා තුන් දෙනා කියනවා තාත්තා අම්මා පෙම්බර අම්මා තාත්තා අම්ම දෙවිනිහා තාත්තා කියන එකේ ඩෙෆිනේෂන් එච්චරයි අම්මගේ මිනිහා ඉතින් ඒක අර අකුරෙන් අකුර කියලා දින ඉගෙන ගන්න කාලේක දැන් ඕනේ නැහැ දැන් තාත්තා කියනකොටම දන්නව වැඩි ඒ වගේ තමයි මේ එකේ තියෙන ඒ අනුපිළිවෙල කියලා එකක් තියෙනවා. අනුපිළිවෙල වටිනවා. නමුත් දැන් ඉන්න තැනේදී මම ඉන්නේ මෙතනයි කියලා ගන්නවා අපව යන්න එපා අනුපිළිවෙලට කරු කරන්න. එතන ඉස්සරහට යන්න. යම් දවසක මුලට වැටුනොත් ආය අනුපිළිවෙලට එන්න ආධුනික මනසක් ඇති කරගන්න. ලැජ්ජ වෙන්න එපා. මොකද අපේ හිත අපිට විශ්වාස නැහැ. කොතනින් පටන් ගන්නේ දන්නේ අපිට වැදගත් වෙන්නේ කොතනින්ද පටන් ගත්තේ කියන ඩයග්නොස් කරගන්න. හරියටම අඳුරයි ඊට ඉස්සරහට අනේකයි කියන්නේ. හරියේ නැත්තම් මුලින්ම වැටෙනවා. ඒ නිසා හුඟක් වෙලාට මම හිතන්නේ ඊයේ මතක් කරන් දුනා ඒ පියවර දෙක තුන ලස්සන ප්‍රශ්න ලියලා තිනවා කොතනින්ද පටන් ගන්න කියලා. ඒක කාටවත් කියන්න බෑ Taman තේරුම් ගන්න ඕනේ. මම දැන් අපි අයියේකට දැම්මේ කොතනින්ද කාමල් ජංක්ෂන් එකේ තමයි දැන්නේ කියන එක දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ඊට ඊට පස්සේ දැනගන්න ඕනේ මේක මම දැම්මලික මේ ඇමරිකාවේ යනකොට ඊස්ට් වෙස්ට් කියලා ලියලා තියෙනවා. හයිවේ කියම තමයි. එකක් ඊස්ට් යනවා එකක් වෙස්ට් යනවා. ඒ හරියට වෙස්ට් එකට යන ඕකේ ඊස්ට් එකට දාගත්තොත් යන්න යන්න ගමන දුරක් වෙනවා. හරියට දැනගන්න ඕනේ මෙතනයි හයිවේ එක මේ යන්න ඕනේ ඊස්ට් එකටද වෙස්ට් එකටද මම දැන් ආවේ කොයි ජංක්ෂන් එකෙන්ද කියලා දැනගන්න. නැත්තම් අපි කාය මුලක ඉඳලා ගිහිල්ලා අනිත් පැත්තෙන් දාගෙන යන්න වෙනවා. ඒ නිසා ඒකෙදි දෙවන්නේකට උදව් කරන්න හරි අමාරුයි. අනිත් එක කිසිම කෙනෙක් නිවැරදිව කෙලින්ම හැම පාරම යන්න. උගාවක් කළාට වරදිනවා. ප්‍රශ්නයක් නැහැ. ඒක කාලේ නාස්තිමක් විතරයි වෙන්නේ වෙන හානියක් වෙන්නේ නැහැ. නිසා මෙනෙහි කරන්නේ නැතුව යන්න පුළුවන් නම් ඉඳගෙන වේවා, අක්මනී වේවා යන්න. යම් විදියකට හිත කීකරු නැත්තම් ආයසර මෙනෙහි කරලා හරි ගැන්න ආරම්භ දෙන එකයි මම මේ කියන්න අදහස් කරන්නේ. Venerable sir, I have been meditating for the last 10 years. Also practice daily, morning at least one hour most of the time. Most of the time I feel the breath is diminishing quickly. Then I feel like intoxicated. Also sometimes I feel vibration mainly face and the soul area. Some areas of the body get hardened, solidified too. Also have few uh, random thoughts too. Uh, one say, am I progressing or deteriorating? Please help, advice. Mm. Question is uh, justifiable. Uh, that is because the mind is now about about to, uh, it is in a transition period when you are focusing one object, or so to say, anapanasati or mindfulness of the in-breath and out-breath, when it is diminishing, some people think it is as a diminishing of your mindfulness, diminishing of your concentration, because that is a very object you are, to, you are asked to keep the attention, but it is slowly, slowly diminishing. But if you are going with the preparedness and the knowledge, uh, even the object disappearing, object diminishing, mindfulness steadfast. Mindfulness is intact. If it is so, concentration also intact. If you are questioning it, then the question is challenged, uh, um, concentration is challenged, then the question happens. So are both for that, the preparedness must be there. Theoretical understanding, book knowledge also must be there and when and where the meditation is progressing, you have to facilitate it and uh, give a positive push. As far as your mindfulness is intact, whether object is gross or subtle or unperceivable, I would make a statement, the mindfulness which is available with the gross object is weaker than the mindfulness with the subtle object. And the object becomes subtlest, the mimicry is the sharpest. They have the uh, reciprocal, not the reciprocal, uh, the contradictory kind of a connection. Mindful, deep mindfulness is gross objects. Developing mindfulness just can sustain with even the subtle objects. When the mindfulness becomes steadfast, it need no any object. So therefore you have to understand with respect to the in-breath and out-breath, how it becomes subtle, becomes, gross becomes subtle, and subtle becomes subtless. And even then, if you are sharp enough to support the mindfulness, monitor the mindfulness, keep the track with the mindfulness, you can understand mindfulness become independent, self-sufficient, without a sign, without an object. That is say that is when someone is trying to learning, someone is learning a push bike, at the beginning, I, uh, he or she needs the second person to hold the bike to get, the, get into the bike and get the balance. After a certain time, when the momentum gathers, you need not anyone, you can get the balance without the second person. And even then you have to hold the handle with the both the hands. More and more you familiarize, you can handle only with one hand. Relax. And more and more you go develop, you can release both hands. And you can buy, turn the bicycle by moving the weight here and there. So ultimately, if someone is going to ask, how can I learn push bike, how to ride without keeping hands, both the hands, you can't go to that pitch right away. You have to go by stages. So exactly the way Get the mindfulness to mind their own business. Mind its own business without an object. So, next day you can't have it. Next day again you have to start like a beginner. And quickly you may go into that. So therefore, even though you assume a beginner's mind, you find your efficiency increase, how quickly, how fast you can go to the the objectless, signless stage, but still the, still the mindfulness is intact. Still the concentration is intact. Then only you feel that the object needs your consciousness. But your object or your consciousness can do away with objects. That is the thing when you are when you are catching the momentum in the meditation, you find emotions, objects, everything need your consciousness to thrive. But the consciousness can thrive without any emotion, without any object. And that is very religious. That is very contented. That is very satisfactory. That is very saturated. But unless otherwise you try under your very nose, you never believe that consciousness can live without any object. By practicing only, so even practicing, question happens. Even when you are advancing, you doubt yourself. Only one way out, discussion. By discussing, by directly asking the question, by directly addressing the question and rectifying it, and again you practice, that is the only trial and error method. But when you go there, advance there, you find that very knowledge, that very experience you assimilate is originally your own. This is not a borrowed one. You can't give it to someone. Because it is happening by its own back, uh, historical background. So therefore, no other method for the direct experience, trial and error. Okay, we are going to the next question. It's uh, that to the question uh, Yogi asked yesterday about the blissful experience of just only feeling vibration. You said that that's what we are aiming at. Did you mean that we are liberated from suffering at times I think, as we are not making new comers due to not reacting? Please explain, does this mean their minimum existence, uh, in a way, in a way you can say yes, other way you can say no also. Because even if you go to that state, some people appreciate it, some people feel lonely. If you feel aloneness, you are correct, you are yes, answer is yes. Whenever you go there, even though it is named as a blissful, some people feel loneliness. If it is so, they entertain doubts. For them, it's agony. For them it's a hell. So for them, answer is no. So therefore going to that stage is one thing, appreciating the very thing is different. But today, I don't know, uh, I will, may I make mistake by expressing it. Today in Western psychotherapy, whenever such a person go and say, I feel lonely, they give some or the other thing to develop their ego, to boost up their ego. Feel the consistency, feel the conceit, and somehow they to boost up energy and give them that particular person feel healed. He feels identity, he or she, and then go back. But again, then go home, again lonely person. Again come to the psychiatrist. So therefore now Western psychology says psychotherapy without the self. If the psychiatrist knows without self is much better than self, his or her treatment will be completely different. Because in the meditation also, we go to the self to non-self. But it appears like for the unknown people, unprepared people, as uh, loneliness. Then they search, go about finding hobbies, socialization, alcohol, or this and that uh, habits. Because they, they have been, they have been misinterpreted. So are going to that is one thing. Appreciating is happening through my restrainment, through my practice. And now I am going to less and less defilements. I am going to less and less frustration. I am going to less and less tension. That particular person may or may not, according to the answer is different. But if it is happening through morality, if it is happening through restrainment, if it is cutting off defilement, definitely it is good. But if that particular person is not recognizing that it in correct perspective, theoretically yes, but that particular person in hell. That's the difference between the loneliness and aloneness. So here it has been recognized and blissful. Therefore we can say terminal is more going to the aloneness. That irrespective of the West and the East, many people recognize, misrecognize, misinterpret it as a loneliness, then you find the, vom the vomitish feeling, you feel nauseatic feeling, you feel cornered, you feel outcasted, you feel uh, you become just a citizen Joe Nothing, no one. So they are going in search of alcohol. Or what or the other kind of. So therefore, answer depends on the particular person. But the best is if you can answer your own question, I am safe. සම්ප්‍රන චංචල ධාරාව අතරින් කෙරෙන දුර්වල ආනාපානයට හිත යෙදීම යුතුයම නැද්ද ස්වාමින් වහන්සේ? කරුණාකර පහදා දෙන්න. එතෙක් යනකොට තමන්ගේ සැකභාවය දුර වෙනවනම් ආතතිය දුර වෙනවනම් අසහනය දුර වෙනවනම් බලන්න ඕනේ. විශ්වාසයෙන් යනවනම් මම මෙතන තමයි යන්නේ කියලා. ආනපනේ අතන මෙතන කැරි තිබුණාට කමන්නේ ඒක පිටිපස්සේ ඉලවෙලව බලන්න ඕන තමන් ඒකවල උදේකලාව හඳුනාගෙන තියෙනවා. විවේකී හඳුනාගෙන තියෙනවා. විශ්‍රාමයේ හඳුනාගෙන තියෙනවා. මේ ප්‍රශ්නේ කියන්නේ උදේකලාව හඳුනාගෙන නැහැ. විශ්‍රාමයේ හඳුනාගෙන නැහැ. විවේකේ හඳුනාගන්නේ තාම අර උපකරණත් එක්ක හැප්පෙන වෙලාව. ඒකේ දුර්ජයන්තේ තව ටිකක් ඉස්සරහනකම් පේනකම් ආනපානෙ බලන්න. නමුත් ඒ නොපෙනෙන තන ආනපානෙ මතු කරන දාසින් හයිය මුස්ම ගන්න ගියොත් සැක කරන්න ගියොත් ඇහැට කුණ වැටෙනවා. ඒ නිසා කොතෙන්ද යනකම් ආනපානෙ ගෙනියන්න ඕනද? කොතනින් ආනපානෙ මාරු කරන්න ඕනද කියන එක කන්දක නගින වාහනේ කොතනදී සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට දාන්න ඕනද? තර්ඩ් එකෙන් සෙකන්ඩ් එකට දාන්න ඕනද කියලා ඉංජිනේරු කියලා දෙන්න බෑ. ඩ්‍රයිවර් දැනගන්න ඕනේ. දැන් තර්ඩ් එකේම කිව්වොත් ඉග්නිෂන් ගන්නවනම් සෙකන්ඩ් එකට දාන්න බෑ. ඒක මොන කරන්නේ? ඒක ගොතෙන්ද දාන්නේ කියලා ඉංජිනේරුගේ තර්ඩ් එකේ කියලා හිටිනකන් ගියොත් ඉන්න කට්ටියට බහලා තල්ලු කරන්නේ. ඩ්‍රයිවර් දැනගන්න ඕනේ දැන් ඉතින් ඉන්ජින් එකට අමාරුයි. එහෙම නැත්නම් යනකොට සෙකන්ඩ් එකේ තර්ඩ් එකට දාන්න පුළුවන් නම් සෙකන්ඩ් එකේම ගියොත් පෙට්‍රල් පිච්චෙන වැඩි. ඉන්ජින් එක කරන්නේ. ඒක දැන් මේ නැතිගේ පාඩුවක් කියලා. ඉතින් මේක හරියට ටෙක්නිකල් රයිටින් වලින් කරන්න බෑ. ඒක කරන්න පුළුවන් මේක මහත්තරයක් කරලා මේ වෙලාවේ ආනබන බැලුවත් එකයි කම්ප්‍රෙන්ෂන් බැලුවත් එකයි මැෂින් එකට යන්න ඇරලා ඔටෝපයිලට්ෙන් දාලා ඉන්න බැරිද කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් ඒක ටිකක් වැඩි කරලා. ඒක ටිකක් සම්ප්‍රදාන කුල නෑ. නමුත් එහෙම නැත්නම් බුද්ධියක් නෑ. හැම වෙලාවෙම සැකේ. හැම වෙලාවෙම ආතතිය. හැම වෙලාවෙම මේ අසහනයට. ඒ අසහනය නැතුව යන්න බෑ. නමුත් ඒ මෙතෙන්දි පරිශන කරන්න. ආනපන වල බලන්න උදේකලා වැඩි වෙනවා නම් විවේක වැඩි වෙනවා ඒක හොඳයි. ආනපන මෙනේ කරන්නේ නැතුව උදේකලා වැඩි වෙනවා නම් විවේක වැඩි වෙනවා ඒක හොඳයි. මොකද මේ ඔක්කොම අර යන්න හදන්නේ උදේකලාවට. අපි යන්න හදන්නේ විවේකෙට. අපි යනන්නේ විශ්‍රාමතාවට. අපි යනන්නේ පිළිච්ච ගතිය. අපි යනන්නේ ඒකේ ශාන්ති කරගතියද. ඒ ශාන්ති කරගතිය කොමක් කළ යුතුද කියලා ක්‍රමශාවිදි තමයි හොයාගන්න එක හොඳ වෙයි. කොහොමද භාවනාව වැදගත් තැනක ඉන්න බව පේනවා. ඉදිරිපත් කරන කෙනෙක් පේන භාවනාවේ තමා විසින්ම තමන් තීන්දුව කරගතිය තල තුන අතරට ඇවිල්ලා තියෙනවා දැන්. ඒකට පිට කෙනෙක්ගේ උදව්ව ඉල්ලුවාට කමන්නේ නමුත් පුළුවන් තරම් බලන්න ඕනේ. තමන්ම කරලා බලන්න හානියක් වෙන්නේ නැහැ ඇත්තට. කොයි දේ කරන්නේ ඊගාවට අපේ. ස්වාමීන් වහන්සේ නිවනටපත් වූ සිතින් නිරන්තරයෙන්ම නිවන අත්දකින්න කාර්යය ගත කරන යෝගා මුචරේකු නිවන දක්න අත්දකින්න අතරතුර නොයෙකුත් කෙලෙස් සහිත සත්වයන්ද නිරතුරුව අත්දැකීමට ලැබීමට සිදුවීම මගේ අත්දැකීමයි. මේ සත්වයට සාර්ථකව මුහුණ දීමට වහන්සේගේ උපදේ සංකම්පාවෙන් ලබා දෙන තේක්වා. නිවන් ලැබපු කෙනෙක් කියලා දෙයි. අහගෙන ඉන්නකොට තේරෙන්නේ නැහැ මගේ වැඩේ හරි. මේක ඇත්තටම මේ මොකක්ද කියන්නේ අපි ඔය හැම කෙනාම වගේ පළවෙනි පන්තිෙන් දෙකට දෙකෙන් තුනට තුනෙන් හතරට පාස් වෙච්ච කට්ටියනේ එතකොට දෙකේ පන්තියේ විභාගෙට ඉන්න කාලේ අපිට පුදුම බයක් නේ තියෙන්නේ විභාගෙන් පාස් වෙන්නේ. දැන් අපිට ළමයි කියලා කිව්වොත් එහෙම සන්තෝෂ මම දෙකේ පන්තියෙන් පානවා පාස් වෙනවා අපි කියනවා අයියෝ දෙකේ පන්තියද කියලා නේද? එදා දෙකේ පන්තිය අපිට තුන් ලොකුම විභාග. විභාගේ පාස් වුණාට පස්සේ ඊටසේ තුනේ පන්තිය ලොකු මේක. තුනේ පන්තියෙන් පාස් වුණාට පස්සේ හතරේ පන්තිය එනේ නේ ඒක අපිට ලොකුයි. ඒක නිසා හතරේ පන්තියේ ඉන්න ළමයෙක්ගෙන් දෙකේ පන්තිය ගැන අහුවත් එකේ පන්තියේ නම් ඉන්න කෙනෙක්ගේ දෙකේ පන්තිය ගැන අහුවම සම්පූර්ණ කතා දෙකක් යනවා. ඒ බහු කරපු එක නයි එකක් කියනවා යන්නේ ඉස්සලා එක නා බැඳපු කට්ටිය බඳින්න ඉස්සරයි පස්සේ වෙන එක දන්නවනේ. එච්චරම තමයි නිසා නිවනට ගියත් කෙලෙස් වල පොඩි වෙනස්කමක් සිද්ධ වෙනවා. නමුත් දැනගන්නවා මේ කෙලෙස් වල කෙලෙස් හැන්ඩල් කරන එක දන්නවා. කෙලෙස් නැවිත් ඉන්නේ. සෝවාන් වෙනකොට ප්‍රධාන සංයෝජන ධර්ම තුනක් කරනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. ඒකෙන් අදහස් කරන්නේ එයාට සක්කාය දිට්ඨි නැතුව සක්කාය ඉතුරු වෙනවා. සීලබ්බත පරාමාස වලට ගොඩාක් අන්තවලට යන්නේ නමුත් පොඩි පොඩි වැරදි සිද්ධ වෙනවා. හැබැයි කවුරුත් කියන්නේ නැහැ එයාට හැදෙනවා. එයාට තේරෙනවා හදා. විචිකිච්ඡාවුත් පහළ වෙනවා. ආනවල දන්නවා මේ ස්පෙෂලිස්ට්ලා ලන්න ඕනේ. මට හැකියාවක් අතුනේ ටික දවස් දෙකක් යනකොට ඇරිලා යනවා. කෙලෙස් නැවිත් ඉන්නා නෙවෙයි නමුත් ඒවට උපකරණ ආයුධ ටික තියෙනවා. ඒ නිසා කෙලෙස් හැන්ඩල් කරන්න පුළුවන්. කෙලෙස් මේ ලෝකේ ඉන්නකන් කෙලෙස් නැතුව ඉන්න බෑ. මේ ලෝකේ කියන්නේ කෙලෙසයක්. කෙලෙස් එනවා ගාගන්න. දැන් අපි කක්ක කරනවානේ සමාජයට ගාගන්න. කක්ක කරලා ගාගන්නව පොඩි කාලේ දැන් කක්ක කරන්නේ දන්නව ගාගන්න නැතුව. ඒකයි වැඩි හිටියම පොඩි කාලේ වැඩි හොඳ පොඩි කාලේ කක්කවලට එච්චර අපිරියාවක්වත් මොකක්වත් නැහැ. අන්තිම අම්මලත් හරි කැමති පොඩි උන් කක්ක ටිකක් අතනන්න ඒක තූරතලයක් නේ. පොඩි කාලේ විතරනේ ඔක කරන්නේ. ඒ වගේ තමයි කක්ක කරන එක කක්ක ගාගන්න එක. ගානතර වාසිය හැබැයි අමාරුයි. මේ ලෝකේ කායපත්‍ය කක්ක නැති කෙනෙක් නැහැ. මේ කියාපාන අඬහැරේ ප්‍රසිද්ධිය ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ ගාන හැට තමයි එකක් කතා කරන්නේ. බුදුජානකේ වුණා එක තියෙනවා ඔබ තනකොළ ටික බාර දාපන්. කිනවත් තරකේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. දැන් ලෝකෙ මොකද වෙලා තියෙන්නේ? නොපෙනී යුතු සියලුම ඇඩ්වර්ටයිස් කරනවා. ඒකට බයලජ්ජාවක් හිටින්නේ නැහැ. සමාජ බයලජ්ජාවක් හිටින්නේ නැහැ. ඒ සීසුදී දන්නේ නැහැ. පෙනී යුතු දන්නේ නැහැ. ඒක නිසා කෙලස් වල අඩුවීමක් වෙන්නේ. නමුත් මේ පෙන්නුවත් අපි තුමු අපි ඇවිල්ලා හොඳටම රාග දනවන දෙයක් පෙන්නුවත් Taman දන්නවනම් ඒක හැඳුල් කරගන්න හැටි. අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට මේ ලෝකේ හදන්න ඕන කවන්නේ. Taman තියෙන්නේ ඒකෙන් හිත දූෂණය නොවීමට කොමක් වෙයිද ඉදී කරන එක. නමුත් දූෂණ නොකර තියෙන නම් කියන්නේ ඉස්සර තේසු. දකින්නකොට දූෂණයක් වෙනවා. නැත්තේ නෑ. ඒක හැඳුල් කරන්න හැටි දන්නවා. අඬුව තියාගෙන අත පුච්ච ගන්න යන්නේ. ඒ නිසා කෙලස් මාර්ගඵලයක් ලැබලා සර්වචන්සි දේශනා කරන බොහෝ කාලයක් යනවා. ඒකට තරම් වෙන විදිහේ සම්මා වාචා තේරුම් ගන්න. ඒක සරම් වෙන විදිහේ සම්මා කම්මන්තේ තේරුම් ගන්න. ඒකට තරම් වෙන විදිහේ සම්මා ආජීවයේ තේරුම් ගන්න ගොඩාක් කල් යනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. සමහර ගොඩක් කල් ගන්නවා. සමහර ටික කාලෙකින් තේරුම් ගන්න. ටික කාලෙකින් තේරුම් ගන්න එකට අනුග්‍රහ කළොත් ඊගාව ඥානයට ඉක්මනට යන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අර හද ගැනීමට ගොඩාක් කල් යනවා. ගිහිල්ල උනනට පස්සමයි තේරෙන්නේ දැන් මම මේ කාර්ය ඊගාව ඥානයට යනවා. ඒ නිසා භාවනා කරනවා. ඒ කෙලෙස් උපදින පරිසර තමයි මේ කෙලෙස් වෙන දේවල් පුළුවන් තරම් දැනගෙන අයින් කිරීම මිස ලෝකේ අනන්නේ නැහැ. කෙලෙස් පහළ නොවේවා කියලා අදිස්ථාන කරලා වැඩකුත් නැහැ. කෙලෙස් පහළ වෙනවා. පහළ වෙනකොට ඒක හැඳින් කර ගන්නවා. විදුලි දන්න මනුස්සයා මේ විදුලිය අත ගන්න කප ග්ලව් එකක් දානවා. ඒකට වදින්නේ නැහැ. දන්නේ නැති මනුස්සයා කියලා ඒ විදිහට අත ගාවොත් විදුලිය ගැන දන්නවා කියන්නේ විදුලිය කියන වැඩ ගන්න පුළුවන් පැත්තක් තියෙනවා භයානක පැත්තක් තියෙනවා. ඒ භයානක පැත්ත මග අරගත්තාම විදුලිය වැඩ ගන්නවා. එහෙම නැත්නම් දන්නේ නැත්නම් කියන්නේ විදුලිය ගෙට ගන්න එපා මෝ බයන්කයි කියලා හිතන. එතකොට එනිසා මේ භාවනා කෙරුවට ඒ Tamanට ලැබෙන ලැබෙන අවබෝධය තේරුම් ගන්න එක. එනෝ සීලය හදාගන්න එක. සම්මා වාචා සම්මා කම්ම සම්මා ආජීව හදාගන්න එක. ඒක තමයි අපි භාවනා සාමාන්‍ය ජීව භාවනාවට දක්වන අනුග්‍රහය. භාවනා මේ ඉඳගෙන භාවනා කරන එකම නෙවෙයි. ඉඳන් භාවනා කරලා ආදී කියන දැනෙනකොටම වචන පිළිබඳව පරිපද කරගන්නවා. කර්මාන්තය පිළිබඳව පරිපද කරගන්නවා. සම්මා ආජීවය පිළිබඳව පරිපද කරගන්න ඕනේ. එතකොට තමයි ඒක ලෝකෙට පණිවිඩයක් වෙනවා තමන්න පරිවර්තනය. ඒක නිසා මේ කෙලෙසෙනෙක් වළක්වන්න බෑ. කෙලෙස් බොම්බස් බයක් ඇති නෑ කෙලෙස් පිළිබඳව. කෙලෙස් හසුකරගන්න හැටි ගන්නවා. කෙලෙස් පියන වශී කරනවා කියන වචනේ ශාසනය පාවිච්චි කරන්නේ සිද්ධි කරනවා කියන එක හින්දි භාෂාවේ පාවිච්චි කරනවා. වශී කරගන්න ගන්නවා. ඒක තමයි මේ භාවනා කරවු දිනු කෙනාගේ තියෙන ලක්ෂණය. හැම වෙලාවෙම තමයි සීලය අධි සීලයක් වඩපත් කරනවා. චිත්ත අධි චිත්තයක් වඩපත් කරනවා. ප්‍රඥා අධි ප්‍රඥාවක් වඩපත් කරගන්නවා තමයි සාසනින් අනුග්‍රහ ලැබෙන්නේ ලැබෙන්නේ. ඒ ඕනේ කරන්නේ මොකද කෙලස් නිතරම පහර දෙමින් පවතින නිසා. Venerable sir, uh, uh, when the breath becomes very subtle and I, when I don't feel it, vinyana and consciousness brings up something or the other. Earlier, I used to entertain them mindfully, but now I push them aside and enjoy the emptiness, but not with any ill feeling. I believe the pushing aside of the unwanted thoughts brought by the Vijnana is various component of the seven Sapta Bhujjanga. Am I correct? The last part is difficult to agree. But when and you see the consciousness, or in the sense you can say mindfulness, without any object. The mind itself creates objects. That is what it happened, because throughout uh, in the samsara we have maintained these six faculties, seeing with the eye, hearing with the nose, ear. The faculties are running. So we are very uncomfortable. But ultimately you know each and every running going to give friction, aberration, frustration, endless. So ultimately through the meditation what you do is, you come to a state no more incoming of visual objects, no more incoming of sounds, no smell, no taste, but even the touch, very object that you started with Anapan also no more. Then if the mind is not well instructed or the mind is not well mature enough, they project from your library source, your memory, you see visual objects, just like in a dream. And you hear some sounds, some are very dangerous, some are very pleasurable. And very rarely some people get smells, some people get specific tastes, some people get the pressure, heat, cold, all the kind of things then the problem is whether it's a reality or a concept. If it is coming from outside, it's a reality. But verily you know, they have you cut off now. Your eyes are closed, you are going to a silent place, no smell, no taste, and the breath also go. But even then, reality also can happen. Often what happens is a concept happen. Then if you are not aware of this perversion of our consciousness, this concept you misunderstand as reality, then you become schizophrenic. Everything appear like mind-made. Everything appear like dream world. It is like a mirage. So if you are a, with a sound mind, a mental condition, you can understand whether it's a reality or concept. Consciousness is a magician. It can make reality a concept and concept a reality. Then only you see how much it is cheating. And throughout the life we consider what is the conscious going to say, we approve it. We seconded it. Now you have cornered the consciousness with the impeachment so that it has only one thing, its all mind projections. Mano Bhangama, Mano Siddha, Mano Mind is the forerunner Mano Kumbangama, Mano Setta, mind is the leader. Mano Maya, everything is mind me. Which one is reality, which one is concept, there only you come to know. There is no substantial something there. It is such a dream birth, it is such a uh, mirage, it is such a mind meeting. So you have to patiently understand the very decisive factor, the very supervisor you appointed, the consciousness, now you can see how much it is playing the game, cheating yourself. So there you have to give enough chances to consciousness to create visual objects, sounds, but a person who is entertaining visual objects may not entertain sounds. person who is specialized and entertain sounds may not get mixed up with Visually, according to the personality trait. What it may be, catharsis is going to happen. Now you are everything coming out of your past uh, memories, healing, or surfacing of your past or psychological wounds going to happen. They are very agonizing sometimes, sometimes very pleasant. But whatever it may be, it is a healing process. So you have to let it happen. Then only when you get up, and relax but don't take very seriously. Make the stage for this catharsis to take place, the vomiting to take place, the eruptions to take place, the, the scum, the froth to go out. And more and more it goes, you feel more and more heat. So at that time, what to do, very difficult to prescribe. Best thing is not to do anything, just let the healing to take place naturally. More and more you become uh, patient. More and more you become a mere observer. More and more you become choiceless. More and more you learn the art of just suspended attention or suspended decision. more and more interfere, more and more going to handle it, the process will be longer. So therefore there are huge maturity, huge contentment must be there. So at the time you feel like handling it, at the time you feel like not to handle it, so you have to do trial and error. And theoretically best is to not to handle it. Let it happen. So that is the way you understand. As far as you are in the senses, you are eccentric. Whenever you cut off from the senses, you at home. And we are so unfamiliar with that home situation. We are so far away from that home situation. Whenever we come home, we feel lonely. So it is a matter of time. A long association with this solitude, freedom, still at the periphery level you feel sounds, everything is there. Disclaim them, disavow them, don't blame them. Try to keep the solitude, try to keep the uh, peace of mind, and let the thing happen according to cause and effect relationship. Then you find, in between all the kind of thing, there is a space, there is a solitude, and more and more familiarized, the solitude increases. It is then onward, it is an art, no science then onward. Up to that, science is there then let it happen. So therefore it is, uh, it is of course nothing strange. It is of course we know, but so far we hate it. We don't know. So therefore whenever such a thing happens, we fill it with our hobbies and uh, socialization and habits and kind of thing. But now we cut off them and let that situation to prevail, pervade and be the norm, be at home. ගරු ස්වාමීන් වහන්සේට ඉඳගෙන අයින් උස්ම ගැන බලා සිටියම ඇඟ හැමතැනම කිල් කොලාගෙන යනවා. සමහර විට පපුවේ හෝ හිතේ චිල් හෝ ගැස්මක් ඇති වෙනවා. සමහර සමහර විට ඇඟේ කරන්ට් යනවා වගේ දැනෙනවා. ඒවා වැඩි වීම දැනෙන ඒවා වැඩිම දැනෙන්නේ ප්‍රාශ්වාසයෙන්. මේ හුස්ම රැල්ලද නැත්නම් කීපි සුඛද නැත්නම් සබ්බකාය පටිසංවේදීව කියා තෝරා දෙන්න. පෙරුවන් සරණයි. ඒක ලේබල් එකක් දැම්මේ නැතුවට මේව හැම වෙලාවෙම වැඩේ සිද්ධ වෙනවා ඇඟේ. නමුත් අපි හැම වෙලාවෙම අනුන් ගැන බල බල ඉන්නේ. අනුන්ගේ දේවල් වෙන දේවල්නේ. දැන් හිත සම්පූර්ණ වැතුලට ආවට පස්සේ නිකන් මැග්නිෆයින් ග්ලාස් එකක් දාලා බැලුවා වගේ මේවා පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකකොට Tamanටම Taman තුමාකාර අමුත්‍යක් වෙනවා. පුදුමාකාර නොදකපු දෙයක් වඩපත් වෙනවා. ඉතින් ඒ නිසා අපි හරි කැමති මේ මාංගික වංශකම ගාමිණී වංශක දිහා බල බල ඉන්නේ. මේක බලනකොට මේක පේනකොට ඇඟ කිලිපොනවා. ඊටාඩි දාන. ඒ නිසා අපි කැමති අනුන්ගේ දේවල් බල බලයි. ඉතින් ඒගොල්ලත් අනුන්ගේ දේවල් කුට්ටි පිටින් ගෙනත් දෙනවා. ඔබ පොසත් නම් ඕ බලපන් මේක. මේ බලපන් මේක කියලා පෙන්නේ. ඉතින් අපි මරණකම් ඕ බල බල ඉන්නවා. කවදාකවත් මම කියන්නේ කවුද? මේක මොකක්ද කියලා තේරෙන්නේ. ඒ නිසා නිල්ලම ඒ ගහලා තියෙන පෝස්ටර් එක කවදානම් මේ යථා ස්වරූපය දැක්කම දුවන්න පටන් ගන්න කියලා කියන භූතෙක් දැක්කයි කියන්නේ. ඊට ඇතුලේ තියෙන දේවල් අපි හිතපු නැති දේවල් තියෙන. මේක තියෙන්නේ 31ක් අසුචි. කේසාලෝමා නකාදන්තා තචෝ මන්තනාරු අට්ටි අට්ටි මිද්දවක්කං හතයන් යකරන් කිලෝමකම් පියකම් පප්පාතං අන්තං අන්තගුණං උදරියන් හරියසං පිට්ටං සේමම් පුබ්බෝලෝවිතං තීදෝ මේදෝ අස්සවතා කේලෝ සිංගානිකා ලසිකාමුත්තන්ති මේ අසුචි බලන්න කවුද කැමති ඒ විතර නන්නුලිලේ බනවර টොප් එකට මේකප් කරලා සිමෙට්‍රිකල් දාලා දෙන්නේ අපි ඒක බල බල ඉන්නේ මේකට ඇතුළට ගිය ගමන් ගුහාවකට ගියා වගේ. එතකොට ওই තියෙන එකක්වත් අලුත් දේවල් නෙවෙයි. අපිට එකකටවත් වෙන්න දෙන්නේ අපි විසින් ඉන්දියාව කරන්නේ බාහිරට හිත දාගෙන ඉන්න. ඒ නිසා ඒකට කියනවා ප්‍රමාදය කියලා. මේ අතුලට මේවා අකමැති දකින්න ඉච්චර කැමති නෑ. ප්‍රියමනාප දේවල් නෑ. මේක රත්තරන් ප්ලැටිනම් මුතුමැණික් මොකුත් නෑ මේක. ඒක අසුචි කක්ක ගොඩක් තියෙනවා. ඒකයි මේ හොතුද්ද කරගෙන හා මේක ගාගෙන සුන්ද ගාගෙන තෙල් ගාගෙන නාවලා තියානින්නේ දවස් 3ක් නාන්න නැතුව ඉන්නකො පොදන්න නැතුව ඔන්න වේනවා ඒ සාඩු ගඳ කියලා කියන්නේ අපි ජීවන සුවඳ ඕ ඉන්න පටන් ගන්නවා ඒ සමේ නාවල පියලා කරගෙන ඉන්නවා ඒ ඇතුලේ ඔක්කොම එළියට ගම තමයි තියෙන්නේ ඒ නිසා මේක නැවත gedera යනවා මේක බලන්න විශාල පෞරුෂත්වයක් ඕන ඒ බලන්න විශාල හද්දාවක් මේ බලන විශාල වීර්යයක් ඕන. මේ බලන විශාල සත්‍යයක් ඕන. ලොකු සමාධියක් ඕන. මේකටමයි ප්‍රඥාව කියන්නේ. අපි එවෙනොත් කරන බාහිර ලෝක ප්‍රඥාව ඉස්සරහින් තියාගෙන මේක මේ මේ මොඩින්ගේ වැඩක්. මේ පිස් ජීවිත ගත කරන එක වැඩක්, මුස්පේන්තු වැඩක්, කාලකන්ණි වැඩක් කියලා පුංචි කළා. මරණ මොහොත වෙනකොට ඔය ටික එකපාරට මෙනවා. මේ කොහොමද ඉඳුරන්ගේ සම්බන්ධය සම්පූර්ණ කපල යනවා. කපල ගියම ඕකේ. ඉතින් ඒකවල තියෙන භූතේක ආව යකේක ආව ප්‍රේතේක ආව අපායට යන මරියම යක්ෂයෝ ආවයි කියලා තමයි තියෙන්නේ. ඔය කලින් ඔයගොල්ලෝ දැකලා තිබ්බනම් අඳුරනවා කට්ටිය මැරෙන්නේ ඉස්සලා ඔයගොල්ලෝ තමයි ප්‍රේතය භූතය තමයි මේක ඉන්නේ කියලා. මට මේ බය වෙන්න දෙයක් නැහැ. එසේ භාවනා නොකරපොයි මරණයට බයයි. ඒක අත්දකලම නැහැනේ. හොඳට අත්දකපු එකනට පේනවා. මිනිස්සු කොච්චර ක්‍රමසා විදි හොයනවද වර්තමාන මොහොතේ නොයිද අතීතය නැගටී මෙතන නොයිද වෙන තැනක නෙයිද තමන් ගැන බලන්නේ නැතුව අනුන් ගැන බලන්න. ඒ නිසා මේක අලුත් දෙයක් නෙවෙයි මේක ඇම්ප්ලිෆිකේෂන් එකක් කරනවා ඒ කියන්නේ හොඳට පිරිසිදුවීමක් වෙනවා කොයි වෙලාවෙත් ඔසිද්ධ වෙමින් තියෙනවා. ඒ නිසා අපි නැවතත් තමන්ට අනුකම්පා කරනවා නම් පුළුවන් තරම් මේ ටික බලන්න මම නැවතත් කියනවා අනිශ්චල ප්‍රශ්න දෙකදී වගේ මේ එකක්වත් නොදැරිය හැකි මට්ටම යන්නේ. ඔක්කොම අලුත්. අපේක්ෂා කළ යුතු දේවල් නෙවෙයි. අනපේක්ෂිත දේවල් වෙනවා. මේක හරහා යන්න තමයි අපිට ශ්‍රද්ධාව ඕන කරන්නේ. වීර්ය සත්‍ය අවශ්‍ය කරන්නේ. ලැස්තිලා ගියොත් හරිය ලේසියෝ. ඒ කොහොමදක ප්‍රශ්නයක් වෙන්නේ? ලැස්තිලා නැත්නම් කුතුහලය නිසා සැකේ නිසා ප්‍රශ්න තියෙන නිසා මම කියනවා ලැස්තිලා යන්න කියලා. ඒක නිසා ඒකෙන් පංසාම තමයි බාහිර ව්‍යාපාරය හදනකොට ඉස්සරහගේ සූදානම් සැදී මේ ප්‍රත්‍යය කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ලෝකේන ඕනම ප්‍රශ්නයක් සූදානම් වෙලා කියන ප්‍රශ්නයක් නැහැ. නිකමට ලංකාවේ සුනාමි එනකොට මුල කිව්වට ගහනකොටම කට්ටියට කියලා තිබ්බනම් ගාල්ලට මෙහෙම එකක් එනවයි කියලා පැයක් ගියා. සූදානම් වෙලා හිටන පරන්දා මැරෙන්නේ. සුනාමියක් එනවයි කියලා නිකමට දැනගෙන හිටියා. ඊට පස්සේ තමයි කොළඹට ගෑවේ. ඒත් ඒ භාගයක් කියන්නේ. කිසි කෙනෙක් දැනුදන්නේ අපි දන්නේ මේවා දැනගෙන ඉස්සු දේවල් කියලා දැන් අලාම් දාලා තියෙනවා. ඒ නිසා අපි දැනගෙන හිටියනම් ඒ සුනාමි ඉන්න වෙලාවේ කොහෙද මේ මනමලක නෑ මේ ටුරිස්ට්ලා වගේ ඇක්ටිංගල තියෙනවා මේ යාල අලියුද අලියු දුමුල දඩපඩ වල ගේ රට ඇතුළට අහන්න ඇතුළු අලි කරේ කිව්වා. ඉමුසු බය වෙලා තිනවා බලනකොට අනිත් ඔක්කොම ගියා ආලිය ටික බේරනවා උඩ හිටපු ටිකක් බේරනවා උන් ඉන්නේ පොළවේනේ අපි වගේ මේ මාළි මොන්දේලා ගාවනි මොන්දේක බල බල ඉන්නේ අලිය උන් නුදා පොළවේ කම්පණේ තේරෙනවා උන් එතකොට අකයතුලට අපේ මිනිස්සු කට්ටියක් ගේනවල මොහොඳ ඉස්සෙල්ලා ගොඩට ගියයි කියනවා ගොඩ ගොඩ පෑදුනායි කියනවා විනාඩි 10ක ගිහින් කට්ටිය ගිහින් ඉඩම් බෙදාගත්තලු මේක මම හෝටල් එකක් ගන්නවා ඔබ අතනින් ගහගන්න කියලා ගහනකොට දෙවෙනි දැල්ලාපුවාම හෝටල් එකයි කට්ටිය එක්කම අරගෙන අපේ කට්ටිය ඉන්නේ කොහොම හරි අර මොහොත පොඩ්ඩක් ඇතුළට වෙච්ච වෙලාව හැටි ඉඩම් පොඩක් නිකමද දන්නවනම් මේ සුනාමි කියන දෙල්ලම ඔබ නම් දැන් කී දහම් වෙනවා වෙන මොන උපකරණයක්වත් දැනුමක් ගන්න නෙමෙයි මේ සුනාමි කියලා එකක් තියෙනවා. අපව මොහොත කොට ගන්න බේරියල්ලා ඉගෙන ගන්නවනේ. ඒ නිසා උත්‍රාජානන්ත කියන්නේ දස්සනා පහතම්බා. දන්නවනම් මේක කෙලෙසක් කියලා පහත බීමන මොනවක් කරන්න ඕනේ දැනුවත් වෙලා ඉන්න. දැනුවත් වෙලා ඉන්න එකම අප්‍රමාදේ ලකුණ. ඒකම මේ තියෙන්නේ ඒ දැනුවත් වෙලා ඉන්නකොට ඇතුළේ පේන දේ. ඕක හොඳට පුරුදු කරන මරණය දක්වම පුරුදු කරන්න. ඒකට මොකුත් වෙන්නේ නැහැ. නෑ මරුවා වගේ මරව මරා ගන්න. මර මරා කොට ගන්න. ඒකට මරණය කියන එක නිකන් දවල්ට කනවා රැයට කනවා වගේ. මං කියන හොඳයි කියලා. Venerable sir, I fell asleep while listening to the Dhamma talk. Do not know how long, but it was thinking about the situation, worry and stress. Then suddenly mindfulness took over the situation. No stress, no worry, step by step came up what was the cause of glacier, how it gradually arose and how it went away. It was just an event to observe, very clearly experience the subtle differences between thinking and mindfulness. Very difficult to explain sudden happiness all over me. Listen to the Dhamma talk with interest and understanding. Mindfulness brought not of bliss lot of grief, thinking, worry and stress. Venerable sir, I am extremely thankful. Please correct if I am wrong. Um, my little insight. When you miss the train, don't think and worry. Be mindful and act wisely these, are little episodes. Once in a way, when the things are get aligned, you feel wrapped, you feel very happy, you are very smart, you are very timely. But don't expect this is to continue. Next time you will be utter failure. You will be completely scattered out. And then if you expect this thing, that very thing become another worry. The things are ever changing. But once in a way, when such thing happens, your determination increases your foresight increases, energy recuperated, it only advises don't expect it continuously. That is to say, uh, Christmas is not all the time. It's come once in a year. This is also happen. Out of 265 days, only one day Christmas. That day you throw party, but don't expect 365 days Christmas. But uh, therefore, be prepared. When you again the alignment happen, this may happen. So therefore, don't expect good only. Good is related to the bad, bad is related to good. So, please continue. Uh, catch the next train. Venerable Sir, in your discussion of yesterday, you mentioned the difference between asankhara, uh, intentional and San, Sankhai. I'm under the impression that uh, for me not prompted by, by the six senses, but just pops up. Is it, a, is it correct? Is it the correct meaning? That is what it says. Uh, I can't remember, there's a very nice book by Gladwell I said the gist. All of a sudden you come to know, out of the situation, out of blue. Is it out of the thinker? No. It's a Gladwell is the author. It's a particular term he has mentioned, the gist of it. It was his, uh, it happens. It's like uh, this electric. Out of thing it happens. Uh, likewise, things happen, they are, in English language, we call passive words and active words active, uh, passive voice and active voice. Passive voice is that there is no creator, no doer. Things are happening. Active voice is, active voice is happening. Karma, saka, karma, karma, karma, Each language you have. But the thing is very difficult to draw the line. But you can experience it. So, young children, completely asankarika. So by looking at, you lose tension. Whenever you go beyond six, six years, then your sasankarika mind starts. Then you try to do something, achieve something, then you have become ugly. Finished. You can't go wash again. That's why the beauty before six. Meditation again you bring back to the child cycle. You let the thing happen. You put into the autopilot, just look at of course, looking at this happening kind of in an active way, mindful way, diligent way, but your determination is not to get interactive, not to react, not to assume. So you have to train it, because whether you do or not, things are happening. That is under Buddha, this cause and effect relationship is completely independent of you. Whether you are going to do it or not, exactly thing happens. Whether you get up early or morning or late, sun rises in the same time. Whether you look at it or not, it sets in the same time. Tomorrow also you have not to get up early morning and start the engine to sun to rise. No, sun rises. So this is the way you become yet another part and parcel of the nature. In order to, you must have theoretically understand things are happening on the cause and effect relationship. But my ego I can see, try to take the mean advantage of it. See that I am the person who did. it is not happening, you are the very person is frustrated. So many things are not according to you, the nature, you can't comprehend. The comprehensive mind can interpret to a certain extent. So therefore your success always minority and the failure. So therefore don't care. Let the thing happen. So there is asankarika. So things are doing, happening by itself. You are mere observer, a distance observer. And uh, then your ego, you can see, and your choice, selecting ability, selecting nature, not necessary. without tanha, without man, without deity or the choice or comparison or oh, egocentric things are just friction. So you have to slowly, slowly withdraw and let things happen. That is called asankarika. Sasankarika is not only prompted by the six senses, even your dear and near ones, someone come and give a suggestion or invitation, everything, uh, internal or external prompting. So we are, the person who is working with the prompting is like a machine with a remote controller. men control you. But in putting the buttons, you start to work. You are a puppet. You are a robot. Person who is you now, who understands, asankhaya, is living. He is in the present moment like a child. Otherwise, everyone needs now multinational companies and advertisements are controlling you all, pressing buttons. Ultimately, you perform it, ultimately at the end of the dance, you are the loser. So therefore, asankhara can be very passive, non-productive, non-creative, non-forward-like. And therefore you want to try to creative and productive and everything. The Buddha says, the end product is the, uh, the monument at the tombs. That is what increasing, worldly knowledge is increasing the Susana Vardhana. Till that you play many, many games, at the end, you are two at the cemetery, that the end product. So whether you try or not, that is assured. So knowing that, be, how do you call it, work with the utility value. Don't try to exaggerate, don't try to show off, don't try to stir things. You try to understand the harmony of the nature, try to be with the nature. Then you are living. Not in the dreams, not planning to live. You are living. So it is happening in the asankarika, asankarika level. But very difficult the margin. Asankarika to asankarika changing, very difficult to change. But generally, theoretically we can do. Yeah, objective, subjective, passive, active. Because sakarmaka, akarmaka, it's most, it's a crux of the grammar in any language. The active voice and the passive voice. Because that we are, we are mixed up. So how can we understand the grammar? Okay? ආශ්වාස ප්‍රාශ්වාස කායක් පිටක් එක්වි එය මොළයට කිඳා බසින සක්‍රියක් වැනි අවස්ථාවකදී ඉතා සැහැල්ලු සක්‍රියක් පමණක් වීම දීප්තිමත් එළියක් වැනි හිතක් ඇති වූ විට පිළිසියදී යුත්තේ කෙසේද? වැඩි වෙලාවක් ඒක පුරුදු කරගන්න. උපයනකදී අරසකන. මේ දැන් මේකෙන් ටිකට පවත්න්න පුළුවන් තරම් වෙලා. එතකොට මේ බුද්ධි විදින්න පුළුවන්. නැත්නම් ඒක තවත් අලුත් දෙයක් කරන්න කිව්වොත් බුද්ධියක් මොකුත් නැහැ. හිත ටෙන්ස් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට හිත තැම්පත් වී නිින්දකට වැටුණාසේ දැනේ. එය ගැඹුරු නිින්දක්ද නැත්නම් සමාධියක්ද පැහැදිලි කර දෙන්න. ඒකට පුංචි උපකරණ උපක්‍රමයක් දෙන්න පුළුවන්. ඒක ටික කාලයක් ගියම අල්ලන්න පුළුවන්. නිින්දට වැටෙන්නේ ඉස්සෙල්ලා ආනාපානෙන් හිටියේ. නිින්ද නැගිටින්නේ ආනාපානෙන් නම් සමාධියක්. නිින්ද කියන්නේ ඉස්සලා ආනාපානය වල්මත් වෙලා නම් තියෙන්නේ හිත. නැගිටින්නේ වල්මත් වෙලා නම් නිින්ද. ඒ නිසා නිින්දට යන වෙලාවේදී පොඩ්ඩක් සැලකිලිමින් ඉන්න ඕනේ. ඉස්සලා වැටෙන්නේ ආනාපාන වලද වැටෙන්නේ නැත්නම් වෙන අරමුණ වෙනවා. නමුත් මේ වෙලාව අවදියෙන් ඉන්න බැරි වෙලාවක්. නැගිටපු ගමන් බලනකොට මගේ හිත අවදි වෙන්නේ ආනාපානයටද නැත්නම් වල්බූතයකටද කියලා. වල්බූජකින් වල්බූතිකට කියන නින්දක් හරි මොකක් හරි වෙනවා. විකෘතිය. ආනාපානේ ඉඳලා නොදැනී කියලා ආයානපානට එනවනම් ඒක ගොඩාක් ශලට ගැඹුරු සමාධියක්. අන්ත ඒකකින් පිටගෙනකොට කියන්න අමාරුයි. තමන්ම ඒ නිසා නිින්දේ ආගනේ தත්තට එනකොට මයින්ඩ්ෆුල්නස් එක ඩබල් කරන්න. ඩබල් ඩෝස් දාලා බලන්න ඕනේ. මේ ආනාපානෙම ගිවාගෙන යන ගමනක්ද නැත්නම් නන්නත් ආගෙනවද? මේ අවදි වෙච්ච ගමන් බලන්න ඕනේ මම අවදි වෙන්නේ මූල කර්මස්ථානෙට විනේකද කියලා. Okay. ස්වාමීන් වහන්සේ හිත නිවනට පත්වී ඇති යෝගාවචරයේතු එය හොඳින් වකි කිරීමෙන් අනතුරුව ඉදිරි ජීවිත කාලයේ මුළුමනින්ම වෙන කිසිවක් නොකර එම නිවනට පත්වූ හිතට සමවැදීමෙන් ගත කළ යුතුයද නැතිනම් මාර්ගඵල අරමුණු කරගෙන වෙනත් ක්‍රමයකට භාවනා කළ යුතුයද අනුකම්පාවෙන් පහදා දෙන තේක්වා මෙතන මේ ප්‍රශ්න නගන තන ඔය නිවන කියන එක වර්ග කරලා නැහැ කෙනෙක් පොදු වචනයක දාගෙන මූලධර්ම ප්‍රශ්න ඇතුළේ විසිකරන කියන ප්‍රශ්නයක්. එනොත් මම කියන්න කැමති මේ නිවන සෝවාන් වෙනකොටත් අවබෝධ කරනවා සකදාගාමී අනාගාමී අරියත් වෙනවා. ඉතින් අපි දන්නවා වැඩි කාලයක් එළවලු කියාගෙන ඉන්න ඕන නම් ඩීප් ෆ්‍රීසර් එකට දාලා ලොක් කරපුවාම උගා කල් තියාගෙන ඉන්න ඕනේ. හැබැයි එළවලු කන්න බෑ ඒක. කන්න නම් ෆ්‍රීසර් එකෙන් එළියට ගන්න ඕනේ. දැන් නිවන්නටම සමවැදිලා ඉන්නවනම් ඩීක්ෂසලලා ලොකල දිග්බම ඕන කාලයක් ඉන්න පුළුවන්. ඉතින් ඉඳලා භක්ම ලෝකෙට ගියාම මේ ගිහී දේවල් බලන්න යන්නේ නැහැ. මොකද බලන්න යනවා කියලා කියන්නේ සමාධිය කැඩෙනවා. අම්මා මැරෙන ගියම ඌව බලන්න ගියොත් එහම හරියන්නේ සතුටක් ධානය කැඩෙනවා. තාත්තා මැරෙනවා ගියම ප්‍රභාකරන් දිනවා ඉවත් කරන්න දෙන්නේ. මොකද ෆ්‍රීසර් එක දාලා ලොක් කරලා නෙවෙයි. පුළුවන් ඒක බැරි නෑ. ඕනම දෙයක් අන්තිමට ගන්න තද දීක්ෂිතක ගාන හොඳ සමාධියකට ගාන ලොක් කරලා තිබ්බට පස්සේ ඒ අනිත්කල සමාධියක් යෝගේ බරපතල සමාධියක්. නමුත් ඒකේ බුද්ධිය ලැබෙන්නේ සමාධියෙන් තොරව ඉන්න වෙලාවේදී තේරෙනවා මේ ලෝක පිස්සු කෙලි නැහැ. මම පිස්සු කෙලි නැහැ. ඒකෝ තමයි මෙච්චර ලස්සන දෙයක් තියෙද්දී පිස්සුකම තියෙද්දී කියනකොට තමයි පිරිසුදුකමේ වටිනාකම පේන්නේ. ඒ තමයි ඒකට යනවා එනවා. ඒක තමයි සංසන්දනේ සිද්ධ වෙන්නේ. ඒක තමයි ඔය මහා මොග්ගලණ ස්වාමීන් වහන්සේගේ සාරිපුත්‍ර ස්වාමීන්වහන්සේලාගේ ප්‍රකාශන දිහා බලනකොට පේන්නේ වරින් වර පැත්තකලා සමාජිලා ඉන්නවා වරින් වර ඇවිල්ලා රටට ජාතියට අනුකම්පාවෙන් ජීවය කරනවා සමාජිලා ඉන්නවා ප්‍රඥාවට කරුකම් කරනවා නම්බුකාරකම් කරනවා අගය කරනවා අවිද නැගිටින පස්සේ මහා කර්මාවෙන් වැඩ කරනවා දෙක අතර සංසන්දනය තියෙනවා මේවා මේ වගේ දවස්වල ගන්න නැතුව අපි ඒකට ගන්න ඕනේ මොකද කමඨාන් සුද්ධ කිරීමට උවදාලා නැහැ ස්වාමීන් වහන්සේ ඊයේ රෑ වාඩි වෙලා භාවනා කරනකොට මට හුස්ම ගන්න අපහසු වුණා. ඔළුව ඇතුලේ මාව පොඩි තැනකට කොටු කරලා වගේ දැනුණා. අම්මා මගේ ළඟ වාඩි වෙලා හිටියද ඇගේ හුස්ම ගන්න ශබ්දය ඇතුළත මට දැනුනේ මගේ බොහෝ ඈත බවක්. මට මුලින්ම මතක් වුණේ ස්වාමින් වහන්සේ බලවලදී සඳහන් කරපු භාවනාවේදී හුස්ම නැති වෙන මොහොතයි. ඒත් මට ලොකු ගැටලුවක් වුණේ මේ එවැනි මොහොතක්ද නැතහොත් මා හීනෙන් මවා දක්ක දක්ක දෙයක් මා එදෙලේදී හුස්ම ගැනීම මතකට නැවතුවද එදෙලේදී ඉරද කර යුතු දේ පිළිවෙල පිළිබඳව ගැටලුවක් තිබුණා ඒ සාධාරණයි ඒ නිසා ඒ දේ නැවත කරන්න නැවත කරන්න කරනකොට කරනකොට ඒකට හුරු වෙනවා එම් නැතුව මූල ධර්මෙම උත්තර දෙන්න බෑ දන්න කෙනාට ආයෙත් එතෙන් යන තැන ඊට වැඩි කවදා නොගිය කෙනාට වැඩි. ඒ නිසා නැවත නැවත එතෙන් යන්න කොමක් කළ යුතුද කරලා. ලෑස්ති වෙලා යන්න ශකේ එනවා. නමුත් ශකේ දෙකිනිපොන් දෙපා. ශකේ තනවඩන්න එපා. තමන් පුළුවන් තරම් අත්දකින්නට අත්දකින්නට ඔක නිකම්ම ශකේ දුර වෙලා ප්‍රත්‍යක්ෂ ස්ථිර වෙනවා. Reverend Namuki, some of us would be going back to work after this weekend. and returning next weekend. Could you instruct us on how to maintain the practice during the days we are not here? Uh, also, please instruct whether we need to practice Metta Bhavana before stepping back to our daily activities. It's very difficult to give a comprehensive answer, but it will be not difficult also. I would say Try to be mindful as much as possible and mind your own business. That's all I have If you are going to tackle everyone's problem, yesterday's problem, tomorrow's problem, their problem, your problem, others' problem, my problem, that you are lost, scattered. when they are happening, can't help you. Due to the unfortunate situation, they may happen, but they are not the moment of mindfulness. When and are possible, be mindful and mind your own business. I see a lot of people are now putting tattoos. Better to put a tattoo here. Be mindful and mind your business. <laughs> I will never look at. Venerable Bhante, uh, as the Buddha's teaching, being is made of rupa and nama and the five aggregates. When meditation is, when meditator is meditating, who is the observer? Is it mind or consciousness? While meditating, uh, kilesa come out and disturb, who intervenes to get rid of these kilesa? such as itching or pain. So these things you can at the beginning sort it out very clearly with respect to your object. Beyond that the pain, perception, everything happen, it is a complicated problem. If you go to other person or to the Buddha, that means you are mind, not minding your own business you're going to it out others without that much of mindfulness. So therefore at the beginning, you can't do broad aspect. You have to, you can go to the, the width, you have to go to the depth. So therefore try to develop mindfulness as much as possible. Slowly, slowly, you can understand these things as complicated, diversified stages of mindfulness. So at the beginning, don't take them into the problem don't make uh, frustration, make problem out of that. That you are keeping the mindfulness in the primary object. And when it goes deeper, uh, slowly, slowly it will answer this kind of thing. Venerable Bhante, if one is living family life with consent and now and then have thoughts of transferring to monastic life, what is the requirement, uh, especially for females? Is there any age limit? Age limit. Thank you. Uh, the only one qualification, he or she must be a human, that's all. <laughs> that's all. If you accept you are not a God, if you are not accepting a Brahma or Beta, Buddha, you are qualified. All the others are sectarianism. Different sects have their own rules. So Buddha they consider each and every human can take Mendicant life. You have to be a human. For that you have to make sure. That's all. ආවිමහත් ඉවන බොහෝ විට නිරතුරුවම අත්දකින යෝගාවචරයට වුවද එම කෙලෙස් සහිත පිළිතුරු අත්දැකීම සාමකාලික නැති වී යාමට හේතු මොනවාදයි කරුණාවෙන් පහදා දෙන්න. these are theoretical questions. ප්‍රශ්න මේ මූලධර්ම ප්‍රශ්න. Eh, නමුත් <clears throat> පාසි බැඳිච්ච වතුර ගොඩක් අත්වහම ඈතින් ලබනකොට පේන්නේ පාසි විතරයි. පාසි අයින් කරලා යට හොඳ පිසු වතුර තියෙනවා. මේක වතුර වලක් බව දන්න මිනිස්සු ඇවිල්ලා කලින් පාසු ටික අයින් කරලා වතුරයක් කරා යනවා හොඳ බේසුත් වතුරක් කියලා. දන්නේ නැති වෙලාවට ළඟට ගිහලා නෝ කොහෙද ලිප්ප තියෙන්නේ කියලා කොහෙද වතුර කඩක් තියෙන්නේ කියලා මොකද යාට තේින්නේ ඒක තනකොළ මිත්‍රයක් ආවා. වතුරේ කිසි ප්‍රශ්නයක් නැහැ තනකොළ පාසු ටික තියෙන්නේ වතුර පිට. ඉතින් ඒක දකින්න මිනිස්සයාට වතුර පේන්නේ නැහැ. වතුර යට තියෙනවා කියලා දන්න මිනිස්සයාට ඕක තිබ්බයි කියලා ප්‍රශ්නකුත් නැහැ. කලින් යහට මැරගෙන වතුරින් ගත්ත ගිය ගමන් ආයෝක ඇවිල්ලා වැයි. ඒ නිසා අපි අපි අවධානය යොමු වෙලා තියෙන අර මතු පිට කුණු කට්ටෙටද ඇතුළේ තියෙන පිළිදු වතුරටද කියන එක අනුව අපි දෙන උත්තර වෙනස් වෙනවා. නිතරම ওই දෙකම තියෙනවා. වතුරේ කන පොඩ්ඩක් අර කුණු බොහොම පොඩි කට්ටුවක් තියෙනවා. දැනවනවත් තියෙනවා. කලින් ගොබරුතු නම් ඒ පොඩ්ඩක් යහට කරනවා යට පිළිදු වතුර තියෙනවා. ඒ නිසා ඕනේ නැහැ. ඕන වෙලාවක උදකලාවට යන්න පුළුවන්. ඕන වෙලාවක යේ අවුලට යන්න පුළුවන්. අනා ගන්නත් පුළුවන්, අනා ගාමි වෙන්නත් පුළුවන්. ඒ දෙක ළඟ ළඟ තියෙනවා. හිතන්න බැරි තරම් ළඟයි. එච්චරයි මට කියන්න දෙන්නේ. හිතන්න බැරි තරම් ළඟයි. ඒ නිසා එකකටවත් බය වෙන්න එපා. ඕනම නිවනින් ඉන්න කෙනෙකුට කෙලෙස අරමුණු වෙන්න පුළුවන්. ඕනම කෙලෙසක් කරපු කෙනෙකුට අඟුලිමාල වගේ නිවනට යන්නත් පුළුවන්. අපි හිතාන තියෙන්නේ මේ දෙක උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය වගේ ඈත තියෙනයි කියලා. ඉතින් අපි මේ බෝට්ටු වෙනවා, කෝච්චි වෙනවා, ප්ලේන් වෙනවා, අච්චර දුර යන්නේ. මෙන්න ආයතන තියෙන්නේ. එතන අණ්ඩියෝ වෙලිනවා. ඒ බලන්නේ මොකටද කියන එක ප්‍රශ්න තියෙන. බලන්නේ කියන එක දැනුම තියෙනවා. මේ ප්‍රොෆයිල් එක දැනගන්න ඕනේ. උඩ උඩ පාසි තිබ්බම මට මොකෝ. අතුරු ටිකක් එකදී එයා හිතනවා බාලි ඉවර වෙනකම් ඉන්න ඕනේ කියලා. ඒ අර සපසෙරප දෙකක් දාගන්නකොට මුළු ලෝකෙ වටේ හංගෙලන්න ආවා. ගල් තියනවා කියලා ලෝකෙට හංගෙලන්න ඕන තමයි සෙරප දෙකක් දාගත්තා. දැන් ඒක ඊළඟ ප්‍රශ්නය. ස්වාමීන් වහන්සේ හිත නිවනට පත්වීමේ මාර්ග ඥානයේ සිට පත්වීම අතර වෙනස කුමක්ද? හිත නිවනට පත්වීම මාර්ග ඥානයකට පත්වීමක් අතර වෙනස කුමක්ද අනුකම්පාවෙන් පහදා දෙන්න. නිදර්ශනයක් කිව්වා. මේ ඔක්කොම මූල ධර්ම ප්‍රශ්න මේක අපට අසුද්ධ කිලි නෙවෙයි. ඒ වුණත් මම කතා කරනවා. දක්ෂ ළමෙක් භාවනා විපාක විභාගෙට ගිහිල්ලා ලියනකොට මෙයා දන්නවා පාස් කියලා. නමුත් ප්‍රතිඵල එන දවසේ මේක ඉස්තර වෙන්නේ. ප්‍රතිඵල එන දවසේ ඉස්තර වෙන්නේ ළමයා නෙවෙයි ලෝකයට. එනිසා විභාග ලියන දවසයි ප්‍රතිඵල එන දවසයි අතර වෙනස තමයි විභාග ලියන දවසෙන් පාස් මාර්ග ඥානෙ හරි ඵල ඥානෙ හම්බ වෙන්නේ ප්‍රතිඵල රජයෙන් නිකුත් කරන දවසේ ওই දෙක අතර වෙන වගේ තමයි දක්ෂයාට මේක වෙනසක් නැහැ දක්ෂයා දන්න කොහොමද මම පාස් කියලා අර මැද ඉන්නේ කාට ඌට ඉතින් ගෙදර ගිහලා වත්තින දෙයියන්ට පූජා කියනවා ලිපයට අලු යට පහ යන්ත්‍ර වල කියනවනේ ප්‍රතිඵල හොඳ එකක් එන්නේ ප්‍රතිඵලේ මොනවද ආයි යන්ත්‍ර පැහැදිලි කරන දෙයක් නැහැ හොඳ ලියුණ හොඳ උත්තර එනවා පැහැදිලිච්ච එකකට ප්‍රශ්නයක් නැහැ ඕනෑමක් ප්‍රශ්නයක් නැහැ ප්‍රතිඵල එනවා කියන උට ගානන්නේ වෙනකොට දෙයක් ඔබ ඌ දන්නේ ඌ දැනලා නැනික නැනගෙන ඉන්නේ ඒ නිසා ඕකේ ප්‍රතිඵලයි තියෙනයි දෙක අතර වෙනස නැහැ ඵලය බලපාන්නේ ලෝකයට මාර්ගය බලපාන්නේ තමන්ට ඒක පිළිබඳව දන්නේ නැති කෙනාට විශාල පරතරයක් තියෙනවා සැක. තත්ති පිරිසුදු නැති කෙනාට ලොකු සැකයක් තියෙනවා. ඉතින් ප්‍රශ්නේ සාධාරණව උත්තර නෑ. ඔය ප්‍රශ්නට උත්තර දෙන්න බෑ නිකන් මේ වගේ නිදර්ශනකින් කියතයි කැමති කෙනෙක් හොඳ උත්තරයක් හොයාගන්න එකයි තියෙන්නේ. ඔව් අපි අරගෙන තියෙනවා මේ සක්මන් වෙලාවෙමුත් වෙලාව. ඒ කියන්නේ පැය දෙකකට කාමාර්ථ පටන් ගත්තේ. අපි බෑගින් කර කරන කෙනෙක් එකමාරක් කරලා තියෙනවා. නමුත් මම හිතනවා මම හිතුවේ මේ මේ ප්‍රශ්න ලියන කට්ටිය හොඳට මතක තියාගන්න එක වැදගත් නැත්නම් අපිට ඒක කමන්නේ. ඒ මූලධර්ම ප්‍රශ්න නෙවෙයි අපි පුළුවන් තරම් තමයි. මේ සමාජයේ මේ මූලධර්ම ප්‍රශ්න 31ක් මම ඉතින් අපි සාකච්ඡා කරලා කරලා කමන්නේ. පුළුවන් තරම් තමන්ගේ භාවනාවක් නැත්නම් මේ විසඳගන්න පුළුවන් දේවල්. මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කරන්න පුළුවන් දේවල් මට කරන්න බෑ. ඒක එදාට ඉඳලා උන්වහන්සේ හම්බෙලා ආගන්න. මේ අපිට විශ්ව ගන්න පුළුවන් අරෙන් විශ්ව ගන්න. පුළුවන් කියලා හිතන්නේ. බෑ. තේරුවන් චරණයි අපි ආපත් එකතු වෙනවා ධර්ම දේශනාවකට.